එතනම නිරුද්ධ වෙනවා දැක දැක මං ගියා. ඔව් ඒක දිගෙන් දිගටම තව කරනවා මම. මුලදී නම් මම මේ නිකන් එක බලෙන් වගේ මම කරේ. ආ. ඒ කියන්නේ මුලදී පටන් ගන්නකොට නම් දවසකට එක වතාවක්වත් දෙවතාවක්වත් බෑ වගේ තිබ්බා. දැන් එහෙම නෙමෙයි. දැන් මොනවා හරි සංඥාවක් එහෙම නැත්නම් සිතුවිල්ලක් හිතට එනකොටම ඒක නිරුද්ධ වෙනකොටම හිත හිති ගමන් වෙලාවකට විතරක් නෙමෙයි වැඩි වාර ගණන් නිරෝධයි නිරෝධයි නිරෝධයි කියලා කියන தත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක ඒ කියන්නේ දැන් මුලින් හිතට පෙන්නවා එන අරමුණු වලට මේ කොහොමද පෙන්වපු ආකාරය පොඩ්ඩක් කියන්න. දැන් මුලින්ම කරේ දැන් හිත තුලනේ මේ නාම රූප සකස් වෙන්නේ. ඔව්. දැන් අර සෑම මොහොතම හිත තුලනේ බලන්න කිව්වේ. ඔව්. ඒක නිසා අපි දැන් අර පොල් ගහ කිව්වත් පොල් ගහ තියෙන බාහිරේ නෙමෙයි මේ තුල ඒ සංඥාව ඇති වෙන තැනම නිරුද්ධ වෙනවනේ. ඔව්. ඒකත් මම අර හිතට එන සෑම සිතුවිල්ලක්ම සෑම සිතුවිල්ලක්ම කිව්වොත් වැරදි. වැඩි ඒ බලපු ආකාරය දැන් අපි පොල් ගහ දැන් පොල් ගහ දැක්කා කියමු. එතකොට කොහොමද ඒක මෙනෙහි කරේ? පොල් ගහ එනකොටම පොල් ගහ එනවනේ කොහොම? ඔව් හිතේ ඇති වෙන පොල් ගහ කියන සංඥාව ඇති වෙනවනේ. ඔව් ඇති වෙනවා. එතකොට මම ඒක එතනම නිරෝධයි නිරෝධයි නිරෝධයි කියලා එහෙම නැත්නම් ඒ සංඥාව එතනම නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා දැන් ටිකක් දකිනවා සංඥාව. ඒක ඒක දැකලා නැහැනේ යථාභූත ඥානේ. ඔව් එහෙම දැකලා නැහැ. හැබැයි අර මං අර හිතට එනකොටම සංඥාව. දැන් මං ඒක තාම කරනවා. ඒක ඔටෝ සිද්ධ වෙන්නේ නැහැ. ආහ් ඔටෝ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිපදාවේ දැන් ඔබතුමාගේ ප්‍රශ්න දිගටම කියාගෙන යන්න කමන්නේ. ඔව්. දැන් ඒකදී දැන් මට ගොඩාක් තැන්වලදී තේරෙනවා දැන් අර දැන් මේ මොහොත තුල මම මේ දැන් දැන් මේ මොහොත හිතට එන සංඥාව සිතුවිල්ල එක්ක අර අතීතයේ කරපු දෙයක් දැන් මේ මොහොතේ මතක් වෙන්නේ හිතට එන්නේ එතකොට දැන් මේ අතීතයේ කිසිම තැනක මම නැහනේ දැන් ඒක බොරුවන්නේ අතීතයේ හරි පැහැදිලි කරන්න යන දිගට ඔව් අතීතයේ කිසිම තැනක මම නෑ මේ ඇති වෙන සිතුවිල්ල එක්ක මම අතීතයේ කරපු කියපු දෙයක් දැන් මතක් වෙනවා මම ඒක ඒ නිසා බොරුව බොරුව බොරුවක් කියලා ඒ සිතුවිල්ල එතනම අතහරිනවා ඊට පස්සේ දැන් අනාගතේ කරන්න ඕන දෙයක් දැන් මතක් වෙනවනේ මේ මොහොතේ ඒකත් මම බොරුව බොරුවක් කියලා අතහරිනවා මොකද ඒ තැනට තාම මං අනාගතයට ගතින්වත් ඉතින්වත් ගිහිල්ලා නැති නිසා අර මේ මොහොතේ එන සිතුවිලි එතන එතනම නිරෝධයි කියලා එහෙම නැත්නම් බොරුවක් කියලා හෝ ඒවා මං එන සිතිවිලි අතහරිනවා ඒ කියන්නේ අර එක දිගටම හැදිරි ඒ කරපු ටික ප්‍රතිපදාව ඔබතුමයි ප්‍රශ්නෙට කෙලින්ම එන්න ප්‍රශ්නෙම ඉදිරිපත් කරන්න. ඔව් දැන් මට තියෙන එක වෙලාවට ඔව් ස්පර්ශ වෙන්නේ නැති ගතියක් හිටි ගමන් දැනෙනවා. ඒ කියන්නේ මොනවාවත් වේගයෙන් ඒව මාව පහු කරලා නොදැන්නා මට. ඒ කියන්නේ හරි වේගයෙන් හිතට එන සිතුවිලි ඒ කියන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හිතේ ගමන් ඒක ඇති වෙනවා. කොහොමද වෙන්නේ? දැන් අර මම අර නිරෝධයි කියන්න ඕනේ නැහැ. ඉවරයි කියන්න ඕනේ නැහැ. ඒ සිතුවිලි ස්පර්ශ නොකර ස්පර්ශ නොකර කියන වටිනාකම නොදී ඉන්න හිතක් හිටි ගමන් ඇති වෙනවා. ඔව්. ආ එතනද දැන් අපෙන් අහන ප්‍රශ්නේ එතකොට. ඔව් මම අහන ප්‍රශ්නේ එහෙම ඒක මට දිගටම ඉන්න බෑ. ඔව්. ඔව් දිගටම ඉන්න බෑ. අ හිටි ගමන් ඒක ඇති වෙනවා. දැන් අර කියලා තියෙන ඒ ක්ෂණයක් තුල මේ යථාර්ථය දකින්නවා කියලා. ඔව්. එතකොට මට අහන්න තිබිච්ච ප්‍රශ්නේ තව මම ඒකෙදි මේ කරන්න ඕන දේවල් මොනවද කියලා දැනගන්න. ඇත්තටම ඇත්තටම ඔබතුමා මේ බුද්ධෝත්පාද දේශනා කීයක් වගේ හවද? මම එහෙම අහලා නැහැ. ඇත්තටම ඔබතුමා බුද්ධෝත්පාද නාලිකාව ඇත්තටම හොඳින් අධ්‍යයනය කරන්න. ඒ ඒකේ ගොඩක් අය සාකච්ඡා කරනවා. ඔබ ඔබතුමා දන්නව නේද ඒකේ ස්පෙලිං එහෙම දැක්ක නේද තියෙනවා බුද්ධෝත්පාදෝ කියලා? ආ ඔව් මම ඕක දැකලා මම මම ගත්තේ ඒක සර්ච් කරේවත් නැද්ද? සර්ච් කරේවත් නැද්ද? ඒකේ මම ධර්මදේශනා දෙක තුනක් ශ්‍රවණය කළා තියෙනවා. ඒ කොයි කාලෙද? මේ මේ මෑතකදී ඕන්නම් දැන් සතියක් දෙකක් විතර වගේ. එතනදී ඔබට තුමාට ඇහුනේ මොනවද? මට ඒක ඇහුනේ දේ තමයි අර මම මට පොතක් හම්බුණා ඉස්සල්ලා. ඒ පොත මම කියෙව්වා. ඔය සමුදය සහ නිරෝධය කියලා. ඒකේ තියෙනවා අතීතයයි අනාගතයයි මේ මොහොතේ අතහරින්න කියලා. අතීතය හීනයක් විදිහට දකින්න කියනවා. අනාගතයක් හීනයක් විදිහට දකින්න කියනවා. ඒකේ තව කියලා තිබ්බා අපේ ඇයට හීනයක් දැක්කහම උදේ අවදි වෙනකොට කිසිවක් නැහැ වගේ මේ මොහොතේ හිතට එන සංඥාව කිසිවම්ම නැහැ ඒක මුලාවක් ඒක සිහිනයි අවදියෙන් ඉන්න කියලා. මම ඔන්න ඔය වැඩපිළිවෙල කරගෙන කරගෙන යනකොට තමයි මට ඔය කියන දේශනාව අහන්න හම්බුනේ. ඒ දේශනාව තුලින් ඇහුනේ කුමක්ද? මට ඒකෙදි දැනුනේ මේ මේ කිසිවක් බාහිරේ නෑ කියලා. ආ ඒ ඒ දේශනේ මොනවා සාකච්ඡාවක්ද තිබ්බේ? අ සාකච්ඡාවක් නෙමෙයි. ආහහහ. ඔව් මට ඒකෙදි දැනෙච්ච දේ තමයි බාහිරේ කිසිම දෙයක් නැහැ. අර ඇහි ඇහෙන් ස්පර්ශ වෙනකොට මේ සිත සිතක් පහළ වෙනවා. ඒ සිත එතනම නිරුද්ධ වෙනවා කියුවේ අර මං පොතේ කියවපු දෙයි. ඒ දේශනාව තුළ අහපු දෙයි සමානයි. නෑ නෑ. සමාන නෑ. සම්පූර්ණයෙන්ම වැරදි. ඔව්. සම්පූර්ණයෙන්ම වැරදි. ඔබතුමාට තාම නිවන් මඟ හමු වෙලා නැහැ. ඔව්. ඒ පොතේ තියෙන්නේ ඇතර මොන්ඩිසෝරි කතාවක් වගේ එකක්. මේක ඇඩ්වාන්ස් ලෙවල් කතාව ඊට වැඩිය ගැඹීරයි. ඔව්. ඒක ඕක නෙමෙයි. මම මොකද ඒකද කරන්න ඕනේ? මේක අවිද්‍යා භූමියේ කවුරුත් නිවන් දකින්නේ නැහැ. පළවෙනි මේ මේ පොතේ කවුරු හරි එහෙම ලියන්නේ නැත්te යාට තේරෙන විදිහට යාට තේරෙන මට්ටමින් තමයි ලියන්නේ නැත්තේ. ඔව්. ඒක අවිද්‍යා භූමියේ තමයි යා ඉන්නේ. එයා තාම දැකලා නැහැ නිවන්. නිවන් ස්පර්ශ කරලා නැහැ. ඔව්. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඔබතුමාට වැටහෙවි මේ ඇත්තට මේ බුද්ධෝත්පාද නාලිකාව හොඳට හොඳට බලන්න මේ අන්තිමටම දානේවා ඒවා ගොඩක් වෙලාවට විශාල පිරිසක් කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ මුළු ලෝකෙ වටේම කතා කරලා තියෙනවා ඒ අයගේ කීම් පව ප්‍රකාශ කරනවා මේ පදාව අපි ඇත්තටම පුහුණු කරනවා අපි ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරනවා ඒ අධ්‍යයන විදිහටම ඒකේ පළවෙනි අධ්‍යයනයේදී නම් ඔය සිහිය තමයි තියෙන්නේ එතෙන් දෙවැනි අධීරයේ තමයි ඔබතුමා කියපු ටික තියෙන්නේ. හැබැයි දෙවැනි අධීර සම්පූර්ණ වෙන්නේ නැහැ. පළවෙනි අධීරයට එන්නේත් නැහැ. ඒක ප්‍රතිපදාවනේ කෘත්‍ය ඥානනේ. ඔව්. පූර්ව භාග ප්‍රතිපදාව නැතුව එන්නේ නැහැ උතන්ට. ඔව්. ඒකට කලින් කරන්න දෙයක් තියෙනවා. මොකක්ද මම කරන්න ඕනේ? ඇත්තටම මේ පූර්ව භාග ප්‍රතිපදාව නැතුව අපර භාග ප්‍රතිපදාවට ප්‍රතිපදාවට ආවට පළක් නැහැ. උදාහරණයක් විදිහට අන්‍යාගමිකයෙක් මමත් හිත දකිනවා මමත් මේ හිතට අරමුණ දකිනවා මේ දෙනවා කියලා කිව්වට එයා කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒකට හේතුව එයා දර්ශනය දන්නේ නැහැ. ඔබතුමාට දර්ශන ගැටලුවක් තියෙනවා. ඔබතුමා යායුතු මාවත ලිපිණය දැනගන්න එක තමයි බුද්ධ දර්ශනය තුලින් සිද්ධ වෙන්නේ. බුදුන් වහන්සේ පුබ්බේ අනුසතේසු ධම්මේසු කියලා මහණෙනි පෙර නොඇසු විරු දහමක් මේ දේශනා කරන්න කියලා ඒ දේශනා කරපු ධර්මයේ තමයි අපිට වැදගත් වෙන්නේ. ඔව්. අන්න එතන තමයි ඇත්තටම මේකේ කී එක තියෙන රහස තියෙන්නේ. ඔව්. ඒක තමයි මේ සමාජයට ගිලිහිලා තියෙන්නේ. ඔව්. අද මොන දේ කරත් කවුරුවත් නිවන් දකින්නේ නැහැ. මොකද අවිද්‍යා භූමියේ අවිද්‍යා භූමියේ කවුරුවත් නිවන් දකින්නේ නැහැ. අවිද්‍යා භූමියම තමයි නිවනත් හමු වෙන්නේ. නමුත් අවිද්‍යා භූමියේ ඉන්නකන් නිවන් දකින්නේ ඒ කියන්නේ මේ බුද්ධ දර්ශනය තුලින් තමයි සෝතාපන්න වෙන්නේ. ඔව්. ඒ සෝතාපන්න මාර්ගයට එන්නේ නැතුව කවුරුත් ප්‍රතිපදාවකට එනවා කියන එක බොරුවක්. ඔව්. ඉතින් සෝතාපන්න තැනට එන්න නම් ඒ කෙනාට බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් හොඳට තියෙන්න ඒක තමයි අපි මුලින්ම ගොඩක් අයට කියන්නේ ගොඩක් අයට බුදුන් වහන්සේ උනත් කරන්නේ ඒකමයි බුදුන් වහන්සේ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතින කිව්වෙත් ඒකමයි මේ මේ මේ මේ බුද්ධ දර්ශනේ තමයි මහණෙනි මේ ලෝකේ තියනවා කිව්වත් වැරදි කියන්නේ. ඇත නැත කියන අන්ත දෙක පෙන්නන්නේ. ඔව්. මහණෙනි ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. ඔව්. මහණෙනි තියෙන ලෝකයක් නැහැ මහණෙනි කිව්වේ. ඒකයි සංකප්ප ලෝකෝ කියලා කිව්වේ. ඔව්. ඒකයි චිත්තේන නියති ලෝකෝ කියලා කිව්වේ. ඒ කියන්නේ සංඛාර ලෝකයක්. ඔව්. සංඛාර ලෝකයක් කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. ඔව්. අපි ඇත්තටම ආත්මය කතාවක් නැහැ මෙතන. ඔව්. මේක අනාත්ම ධර්මයක්. ඔව්. මෙතන පුජ්‍යලේක ආත්මයක් නැහැ. ඔව්. මෙතන තියෙන සිස්ටම් එකක්. ඔව්. ඒක අපි සිත කියලා දෙයක් නැහැ කියලා මේ දේශනා දාලා තියෙන්නේ. ඇත්තටම සිත කියලා දෙයක් නැහැ. ඔව්. ඇත්තටම මෙතන මෙතන ඇත්තටම සිත කියලා දෙයක් නැහැ. ඇත්තටම සතිය තමයි අපේ gedara. ඒ සතිය සමත සතිය නෙමෙයි සම්මා සතිය. සම්මා සතිය කියන එක පොඩි මාත්‍රකාවක් නෙමෙයි. ඒකට නාම රූප පරිච්ඡේදයට එන්න ඕනේ. ඒ කියන්නේ ශබ්දෙට මේ වර්ණ හැඩතල වලට ශබ්ද ගැට ගැහෙන එක ගැන අවබෝධයක් තියෙනවා. ඔව්. ඒකම තමයි ප්‍රසාදය කියන්නේ. ඔව්. අර පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙන පුංචි දරුවා ප්‍රභාස්වරයිනේ. ඒ ප්‍රභාස්වරං චිත්තං ආගන්තුකේ උපක්කලේසේ උපක්කිලිට්ඨා කියලානේ කියන්නේ. ඔව්. ඒකනේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මනාකොට මේ ලෝකේ බිහි වෙන පුංචි දරුවා මහණෙනි ඒ කිසිම සංඛාරයක් පනවන්නේ නැහැ. ඒ ප්‍රභාස්වර සිතේ ඇත්තටම ඊරිසියා වෛරය ක්‍රෝධය එහෙම කිසිම දෙයක් නැහැ මොනවත් දන්නේ නැහැ මේක බුද්ධ ආගමද ක්‍රිස්තියානිද Hinduද මේක දිව්‍ය ලෝකයක් තියනවද නිර්යත් තියනවද මේක මේක මනුස්ස ලෝකෙද මුකුත් දන්නේ නැහැ පුංචි දරුවා ඔව්. එතන පුංචි දරුවා ඉන්න තැන තමයි ප්‍රභාස්වර සිත. ඔව්. ඉතින් ඒ ප්‍රභාස්වර සිතේ කෙලෙස් නැහැ. ඔව්. එතන එතන සංඛාර පනවන්න බෑ. ඔව්. එතනදී සංඛාර මුලින්ම සිත හැදෙන්නේ කොහොමද කියලා බලුවම තමයි අපිට පේනවා. අර පුංචි දරුවාට එළියෙන් හැඩතලේ එනකොට බාහිරින් පුතේ මේ අම්මා කියනකොට අම්මා අම්මා කියනකොට අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙල්ලෙනවා වගේ අර බාහිරේ සද්දෙට අභ්‍යන්තර ස්වරාලේ අර ආස්වාද ප්‍රාස්වාද වාතයත් එක්ක විසිල් එක වගේ මම් මම් මම් මා ගාලා අර ප්‍රතිකම්පණය දෙනවා බාහිරට ශබ්දෙට. එතනයි මා මා කියලා කියවෙන්නේ අම්මා කියන එක එහෙම තමයි කියවෙන්නේ. ශබ්දේ පිට වෙන්නේ. ශබ්දයක් තමයි පිට වෙන්නේ. ඒ ශබ්දය අර අර හැඩතලේ එනකොටනේ ශබ්ද පිට වෙන්නේ. ඒ හැඩතලයට එකතු වෙනවා. ඊට පස්සේ දැන් කෝල් එකක් දීලා අද ඔබතුමාට අම්මා කියනකොට ඔබතුමාගේ අම්මගේ රූපේ මැවෙනවා. ඔව් හිතේ ඇති වෙනවා නේද ඒකට හේතුව අර අතන ගැට ගැහුණා shabdete රූපේ ඔව් ඒක අදත් සිද්ධ වෙනවා අදත් දැන් shabdයාම එදා එදා ගැට ගැහුණු රූපේ අදත් එනවා ඔව් අර කම්පියුටරේට data දානවා වගේ අර මුලින් දාපු දත්තේ තමයි අර හැඩතලයට අර shabdේ ඔව් ඒක දැන් මේ මොහොතේ shabd වෙනකොට හැඩතල එනවා රූපේ ඒකයි නාමයේ රූපේ ගැට ගැහෙනවා කියන්නේ ඔව් ඔක ඔය ටෙරිය ගොඩාක් ගැඹුරුයි ඒ කියන්නේ ඔක පරයයන් පැහැදිලි කරනවා තින්නම් සංගතිපස්සෝ පස්සපච්චා වේදනා කියලා. එතනට එනවා චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඤ්ඤාණං කියන තැන තමයි ඔය කිව්වේ. ඔක බොහොම සරලව තමයි ඔය කිව්වේ. හැබැයි උතන ගන්දෙනුත් අම්මව සිහි වෙනවා. ඔව්. ඒ කියන්නේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ සේරම සමුප්පන්න වෙනවා. පටිච්ච සමුප්පන්න වෙනවා. ගැට ගැහෙනවා. ඒ ගැට ගැහෙන එක තමයි චිත්තේ නියාමේ. ඒක තමයි ස්වභාවික සංසිද්ධියක්. අද බල්ලෙකුට කෑම දානකොට මෙහි පිඟාන තට්ටු කරනකොට බල්ලට කෑමවල ඒ රූපේ මෑවෙනවා. ඔය වගේම බල්ලට කතර කෙලවුණනවා. ඒ වගේම තමයි මේ ගස්වල පරීක්ෂණාගාරවල පරීක්ෂණ කරලා තියෙනවා මේ මේ ගස්වල සෙන්සර්ස් හයි කරලා ශබ්දයක් දැම්මම ගස්වලට දැනෙනවා. ඒ මේක ඇවිල්ලා ස්වභාවික සංසිද්ධියක්. දැන් අපි හිතමු ඔබ ඔබතුමා ඉපදුණු දවසේ ඇමරිකාවේ දෙමාපියන් ගෙනිච්චා කියලා. ඔව්. එතකොට ඇමරිකාවේ දෙමාපියෝ ගාව හැදුනා නම් එතන ශබ්ද වෙනස්. ඔව්. ඒ ඉංග්‍රීසි ශබ්දයෙන් මද කියලා එහෙම ශබ්ද ඔක්කොම වෙනස් වෙනවා. ඔව්. ඒවට හැඩතල ගැට ගැහෙනවා, රූප ගැට ගැහෙනවා. ඒ රූප ශබ්ද ගැට ගැහිච්ච එක එතන එතන භාෂාව කියලා අපි කියන එතන වෙනස් කතාව. ඒ දරුවම චීනයට ගෙනිච්චොත් එතනත් ශබ්ද ගැට ගැහෙනවා හැඩතල වලට. එතනත් අපිට ඒ ශබ්ද දන්නේ නැහැ. චින් චින් ගා. ඒක ඉන්දියාවට ගෙනිච්චොත් දමිළ භාෂාව, ඒ හින්දු භාෂාව ඒවා වෙනස්. ඒ ශබ්ද ගැට ගන්න. ඒ වගේම තමයි සත්තුත්. සබ්දුත් මේ හැඩතලවට ශබ්ද ගැට ගන්නවා. ඒක ඒක තමයි මේ නියාමය. ඒ සංඛාරය එතනක් තියෙනවා. එතකොට මේ සංඛාර කියන්නේ ඒ ගැට ගැහිච්ච එකයි. අද දැන් අද දැන් මේසේ කියලා කිව්වොත් පුටුව කියලා කිව්වොත් පොත කියලා කිව්වත් ඒක බාහිර තියෙන එකක් නෙමෙයි. අර ශබ්දයක් ගැට ගහපු එකක්. අපි රූපෙට ශබ්ද ගැට ගහලා දැන් මෙතනදී අපි අපි දාන හැම ශබ්දයක්ම අත්‍තරම මේ ශබ්දයක් මිසක් එතන එහෙම දෙයක් නැහැ. බාහිර පොත මේස ඇඳන් කියලා දේවල් නැහැ. හතර මහ භූත ගිනි ගිනි ගත්තොත් ගේත් එක්කම ඔක්කොම ගිනි ගන්නවා. පෘථිවියම ගිනි අර සූර්යාගේ රශ්මිය වැඩි වෙලා ලෝක විනාශය වගේ පෘථිවිය අළු වෙලා ගියොත් අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ. ඔව්. ඔය කියන කිසිම දෙයක් බාහිර නැහැ. ඔව්. ඒක තමයි දැන් මේ ධර්මතාවය අඳුන ගන්න ඕනේ. එතකොට අපි මේ සංඛාර ලෝකෙක ජීවත් වෙනවා. අපි ටීවී එක දිහා බලාගෙන අඬන්නේ. ටීවී එකේ මුකුත් නැහැ ප්ලාස්ටික් තේරයක් තියෙන්නේ. නමුත් අර අපේ හිතේ තියෙන ශබ්ද රූප අර ටීවී එකේ පෙන්නන රූප වලට ශබ්ද ගැට ගහලා එන ශබ්ද වලට රූප ගැට ගහලා අපේ හිත ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. අපේ හිත ඇතුලේ ලෝකයක් හදාගෙන අර සංඛාර ලෝකේ තමයි ජීවත් වෙන්නේ. ටීවී එක දිහා බලාගෙන ඒක අපේ අම්මලා ඔය දැන් මේ ධර්ම අවබෝධයක් නැති අයට ඒ ගැන වැටහීමක් නැහැ. කොහොමද ටීවී එක දිහා බලාගෙන අඬනවා, hina වෙනවා, ඔක්කොම සිද්ධ වෙනවා. මොකද කතාව යන්නේ ටීවී එකේ නෙමෙයි. අර තමන්ගෙම මේ තමන් විසින්මයි හදාගන්නේ. ඒ කියන්නේ මේ ඇවිල්ලා මේ ඇවිල්ලා මේ සංඛාරා ලෝකේ අපි ඉන්නේ. අපි හීනෙක ඉන්නේ. දැන් අපි හීනෙනුත් සැප දුක් විඳිනවානේ. අපි හීනෙදිත් අපිට ඇත්ත වගේමයි පේන්නේ. අපි හීනෙදිත් සැප දුක් විඳිනවා. අපි ටී එක දිහා බලාගෙනත් සැප දුක් විඳිනවා. අපි ඇත්ත ලෝකෙත් ඒ වගේමයි. අපි ටී එක දිහා බලාගෙන ටී එකේ මුකුත් නැහැ. ඇත්තටම අපේ හිතේ තමයි ඒ වෙලාවෙත් අපි ඔය ලෝකේ හදාගෙන ජීවත් වුනේ. හීනෙත් ඇත්තටම අපි හිත ඇතුලේ තමයි හිටියේ. මොකද හීනේදී එළියට අවිල කොහොමත් නැහැනේ. හිත ඇතුලේම සැප දුක් විඳින්නේ. දැන් ඇත්ත ලෝකෙත් සැබෑ ලෝකේ හීනේ ඒකමයි. ඔව්. එතනත් අපි බාහිරය කියලා හිතුවට බාහිර කිසිම දෙයක් නැහැ. අපි හිතින් තමයි ඔක්කොම මේ අපරාධය කියන්නේ වටිනවයි කියලා හිතාගෙන ඉන්නේ. ඔක්කොම අපේ හිතින්ම. ඔව්. එතකොට අපි හිත ඇතුළේ ලෝකේ ජීවත් වෙනවා. චිත්තේන නියති ලෝකේ. ඔව්. ඒක බාහිර හැම එකක් මුකුත් නැහැ. ඔව් බාහිරේ නැහැ. ඒක නිසා බාහිර අපිට දැන් බාහිර මහ භූතවල අපිට මේ හිතේ හැදෙන එන හැඩතල වලට දැන් අපි හිතින් හිතනවා මේ පොත, මේ මේසේ, මේ ඇඳ කියලා. අපේ බාහිර එහෙම දෙයක් නැහැ. ඒතර බාහිරෙම දෙනවා. හැබැයි සිතෙත් එහෙම දෙයක් නැහැ. සිතක පොත් කියලා දෙයක් නැහැ. ඔව්. එතකොට මේක අනාත්ම ධර්මයේ එළියට එනවා. එතකොට බාහිර පොත නැහැ වගේම තමයි අපේ රූපේ. අපේ රූපෙත් අපි කණ්ණාඩියෙන් බලන්නේ වර පොත දකින්න විදිහටම තමයි. එහෙම දෙයක්වත් නැහැ. ඔව්. මම කියලා කෙනෙකුත් නැහැ. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒකත් අර කණ්ණාඩියෙන් බලලා හදාගත්ත එකක් විතරයි. එතකොට මෙතන අඹ ගහ නුග ගහ නා ගහ ඒ ඔක්කොම අපි දාගත්ත නම් එහෙම දෙයක්වත් නැහැ. එතන අම්මා තාත්තා එහෙම දෙයක්වත් මේක ඉතුරු වෙන්නේ නැහැ. මේක කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ මහ භූතවලේ. අපි ගැට ගහගෙන ඉන්න උපාදාය රූපයක් විතරයි. හිත ඇතුලේ එකක් බාහිරට එන්න බෑ. හිතට කවදාවත් බාහිරට එන්න බෑ. මොකද අපි දැන් වතුර තිබහයි කියන්නේ හිත උනාට හිතට කවදාවත් වතුර බොන්න බෑනේ. බෑ බෑ. බෑනේ ඊට අපි කට වතුර දැම්මට ඒක බඩට ගිහිලා වස පැත්තෙන් එළියට ගියාට අපිට හිතට හිත වතුර බීලා නැහැ. අපි බඩ කිනික් කියලා කියන්නේ හිත උනාට හිත බත් කාලත් නැහැ. අර ශරීරයේ අභ්‍යන්තරයේ එන අර මුලින්ම අර අර දාහේ අර පිපාසය තුල අර ලේනහර වේලෙනකොට එන ඒ දැවිල්ලට අපි බාහිරෙන් අපිට ඇහුණු ශබ්දය තමයි මේ වත්තිබහයි කියන එක. නමුත් අපි ඇමරිකාවේ හිටියා නම් ඕකට කියන්නේ වෙනින් ශබ්දයක්. එතකොට බඩගිනී කිව්වෙත් ඒ වගේ දෙයක්. අර අතුලාන්තයේ එන වේලිල්ලට ඒ 1000ට දැවීමට අපි කව බඩගින්න කියන්නේ. ඒ දාගත්ත තම තමයි අද ඇසුරු කරන්නේ. අපි ඇවිදිනවා කියලා කිව්වට එහෙම දෙයක්වත් නැහැ. බලනකොට මේ අපේ හිත තමයි කියන්නේ. දැන් හිත තමයි කියන්නේ පොළව කියලා. හිත තමයි කියන්නේ කකුල කියලා. හිත තමයි කියන්නේ ඇවිදිනවා කියලා. ඇත්තටම විඥාණයෙන් තමයි හැමදේම දැනගන්නේ. ඒ විඥාණය තමයි මේ ඔක්කොම කියන්නේ මනෝ විඥාණය. ඒතර බලනකොට බාහිරට කවදාවත් මනෝ විඥාණයට එළියට එන්න බෑ. ඔව්. එතකොට ඇවිදිනවා කියලා දෙයක්වත් නැහැ, කකුල කියලා දෙයක්වත් නැහැ, පොළොව කියලා දෙයක්වත් නැහැ. අපි 이르දියෙන් තමයි මේ අවබෝධයට පත් වෙනකොට ඉන්නේ. වැටහෙනවද? ඔව්. දැන් දැන් ඇත්තට මේ අවබෝධය තමයි මහා ප්‍රඥාව කියන්නේ. ඒ අවබෝධ ඥානයක් මිසක් ඒක මේ වෙන කිසිම දෙයක් නෙමෙයි. සෝතාපන්න මාර්ගයට එන්නේ මෙන්න මේ බුද්ධ දර්ශනය අවබෝධයෙන්. ඒ කියන්නේ එයාට ඇත නැත කියන අන්තයක් හම්බ වෙන්නේ නැහැ. බාහිර පොත තියනවා කිව්වොත් ඒක ඇත කියන අන්තයට යනවා. එහෙම වුණොත් තමයි නැත කියන්නේ. දැන් දෙයක් තිබ්බොත් තමයි නැති වෙන්නත් දෙයක් තියෙන්න ඕනේ. එහෙනම් දෙයක් තිබ්බොත් තිබ්බොත් තමයි නැති වෙන්නේ. එහෙමනම් ඇත නැත කියන අන්ත දෙකම තියෙන එකට ගැට ගැහිලා. දෙයක් සමුදේ. සමුදේ ඥානං කියන්නේ ඒකයි. සමුදේ ඥානං කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන සමුදේ. සමුදේ තියෙන තැන තමයි දුක තියෙන්නේ. බාහිර පොතක් තිබ්බොත් ඒකට ඇලෙනවා, ගැටෙනවා. අපිට පුරුදු සංඥාවලට අපි ඇලෙනවා නුරුදු සංඥාවලට ගැටෙනවා. එතකොට අපි බාහිර පොත ඇත්ත වුණොත් විතරයි එතන තමයි සමුදය කියන්නේ බාහිර පොත හැදෙන එක. එහෙම වුණොත් තමයි දුක්ඛ සත්‍ය තියෙන්නේ. සමුදය සත්‍ය තියෙන තමයි දුක්ඛ සත්‍ය තියෙන්නේ. එහෙම වුණොත් අපිට ඇලෙනවා ගැටෙනවා තණ්හා උපදිනවා. තණ්හා ඉපදුනොත් ඒකමමයි උපාදාන ඒක පොත අපිට අත්හර ගන්න බැරි වෙනවා. අපි ඒකට ඊට පස්සේ කම්පා වෙනවා රාග, දේශ, මෝහ සිත් හට ගන්නවා. එහෙම වුණොත් අපිට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සේරම ඊතර අර පටිච්ච සමුප්පාදේ සම්පූර්ණයෙන්ම අපි ගෙනියනව වෙනවා අවිද්‍යාව තුළ. අවිද්‍යාව පත්‍ය සංඛාර මුලින්ම දැනගත්තේ නැහැ මේ සබ්ජෙක්ට් හැඩතල ගැට ගහනවා කියන එකක් ගැන දන්නේ නැහැ කියන එක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා සංඛාරා තමයි අර සකස් වුණු දේ සංඛාරා. ශබ්දේ වර්ණ ගන්ධ එකතු වෙන එක තමයි අර වේදනා සංඥා සංඛාරා කියන්නේ සංඥානේ ශබ්ද සංඥා ගන්ධ සංඥා වර්ණ සංඥා සංඥායකට එකතු වෙන එක ඒක තමයි සංඛාරා ඒක තමයි විඥානේ දැන ගැනීම ඒකයි ස්කන්ධය කියන්නේ ඒ ස්කන්ධයෙන් තමයි පොත උනත් අපිට අද හම්බ වෙලා තියෙන්නේ ඒ ඔක්කොම ස්කන්ධේ තමයි අරමුණක් කියන්නේ සිත සිත කියන්නේ අරමුණ එන්නේ මේ මොහොතේ අරමුණක් සරලව ගත්තොත් ඒ අරමුණමයි සිත කියන්නේ හැම මොහොතෙම අරමුණක් ඇති වෙනවා නැති වෙනවා ඒක ආස්වාස ප්‍රාස්වාසය තුළයි තියෙන්නේ. ඒ කියන්නේ මේක ස්පාර්ක් එකක්. පවතින දෙයක් නෙමෙයි. ෂෝට් වෙන එකක්. කරන්ට් එක ෂෝට් වෙනවා වගේ. එහෙම නැත්නම් ආලෝකයට අර කණ්ණාඩිය ඇල්ලුවොත් එහෙම දිලිසෙනවා වගේ ෂෝට් වෙනවා, ස්පාර්ක් වෙනවා, ප්‍රසාද රූපයක්. ඒක පවතින එකක් නෙමෙයි. ඒක එතන එතන ප්‍රසාදන. ඒ ප්‍රසාද ගුලියක් එකට කරකිනවා අර එක ගිනි බෝලයක් කරකවනකොට ගිනි වලල්ලක් පේනවා වගේ. අද පාට පාට ගිනි බෝල පහ හතරක් පහ තරණයක් තොරණේ ලයිට් පත් වෙනවා වගේ අපිට මේවා තේරෙම ස්පාර්ක් ගුලියක් කියලා. ශබ්දෙත් තියෙනවා වර්ණත් තියෙනවා ගන්ධත් තියෙනවා රසත් තියෙනවා ඔක්කොම අද ආත්මයක් කියන එක ඔතනින් තමයි අපිට මේ මේ කරන්ට් එකක් වගේ ඉපදිලා තියෙනවා ෂෝට් වීම තුල ඒක තමයි අපි කියන්නේ බයිසිකල් ඩයිනමෝ උපමාව පිටිපස්සේ බයිසිකල් ඩයිනමෝ චුම්බකයක් ගෑවුවාම ඒ ධනරින කියන අන්ත දෙකක් තියෙනවා එකට සම්බන්ධ ගැලපෙන්නේ නැති අන්ත දෙකන්නේ චුම්බකයේ තියෙන ධනරින කියලා ඒක ටයර් එකේ ගෑවෙනකොට නිල් පාටයි රතු පාටයි වයර් දෙකක් කියනවා අපි අර ඉස්කෝලේ ගිය කාලේ පැද්ද බයිසිකලේ ඉස්සරහා ලයිට් එකක් පත් වෙනවා ඕක දැන් දැම්මහම ටයර් එක කරකිනකොට ලයිට් එක පත් වෙනවා. අද මේ ලයිට් එක පත් වෙන්නේ මේ මොහොතම කරන්ට් එක කොහෙවත් තිබුණේ නැහැ. ඒ මොහොතම කරන්ට් එක ඇත් වෙලා ලයිට් එකක් පත් වෙනවා. ඔයාට කලුවරේ බයිසිකලේ යන්න පුළුවන් ලයිට් එක පත් වෙනවා. <coughs> කොහෙන්වත් කරන්ට් එක දීලා නැහැ. ටයර් එක කරගෙනකොට කරන්ට් එක අතන චුම්බකය කරගෙන කරන්ට් එක ඇවිල්ලා එතනම ලයිට් එක පත් වෙනවා. මෙන්න මේ සිස්ටම් එක තමයි අපේ චිත්ත නියාමයේ තියෙන්නේ. ඒ කියන්නේ බාහිර නැති දෙයක් තියනවා කියලා හිතීම තුළ එන චූන් එක තමයි රුප්පණය කියන්නේ. රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියලා බුදුන් වහන්සේ පෙන්නවා මේ රුප්පණේ ඉද්දීම රුප්පණේ ඒක තමයි ඒක තමයි පූර්ණෝභාවික ඒ නන්දි රාග සයතතරබ නන්දිනී කියන ඔක්කොම තියෙන එකම කතාවයි ඒ කියන්නේ එතන කරන්ටයක් උපදින ඒක තමයි චිත්ත ශක්තිය ඒක තමයි මේ අපිට මේ මොහොතේම ආත්මයක් කියලා පේන්නේ එහෙම දෙයක් මෙන්න මේ අවබෝධයටපත් වීමයි සෝතාපන්න වෙනවා කියන්නේ සෝතාපන්න මාර්ගයට එනවා කියන්නේ සෝතාපන්න මාර්ගයට එනවා කියන්නේ එයා පටිසෝතේ එන්නේ ඒ කියන්නේ මෙයා දැන් බාහිර ඇත්ත කරගත්ත ලෝකයෙන් ගැලවෙනවා. මේක සතෙකුට තේරෙන්නේ මේක කිසිම අර සතෙක් කලලක අපි සකස් වුණොත් අපි මේක මේ අවබෝධයට කිසිම ලෝකේ වෙන කිසිම අපිට තේරෙනවා මේ මේක මනුසාත්මයකදීම පමණයි මේ අවබෝධය ඇති වෙන්නේ. මේක මේක මේක ඇති වුණොත් පමණයි එයාට හැකියාව තියෙනවා. එයාගේම අභ්‍යන්තරයේ මේ සංඥාව මේ හටගන්න හටගන්න ඒ සංඥාවක් තමයි මේකේ තියෙන්නේ. අවසානයේ බැලුවහම සංඥා ගුලියක් තමයි මේ තියෙන්නේ. ඒක තමයි බාහිර තියෙනවා කියලා ගත්ත තමයි මේ මේ ශක්තිය ඉපදිලා තියෙන්නේ විඥාන ශක්තිය. විඥානං අභිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගහරති විඤ්ඤාතේන නිරෝධේන එතන ඒක පෙන්වන්නේ ඒක තමයි. ඒ කියන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගහරති එත්ත දීගන්ත රස්සං අනාතුලං සුභාසුභං එත්ත නාමන්ත රූපංච එත්තසං උපරෝජ්ජති. විඤ්ඤාතේන නිරෝධේන එත්තසං උපරෝජ්ජති. ඔක තමයි බුදුන් වහන්සේ පෙන්නනවා මේ විඥානේ ඒ අනිදස්සන වෙනවා බාහිර පතිත උනේ නැත්තම් ඒ කියන්නේ සත්‍ය දැක්කොත් යථාභූත ඥානය කියන්නේ ඔන්න ඔය සත්‍ය දැක්කොත් එනේන අරමුණේ දකින්න ඕන එනේන අරමුණ මේක දකින්න ඕන බාහිර නෙමෙයි කිය. තිතත් නෙමෙයි කිය. බාහිර නෙමෙයි කියලා බාහිර මිදෙන ස්වභාවයක් එනවා මේක මුලින් දකින්නකොට එතන තමයි සෝතාපන්න තැන. හැබැයි ඊට පස්සේ මේක හිතෙත් එහෙම දෙයක් නැති බව දකින්න තමයි අනාගාමී තැන. මොකද මේ ආගාමී. ඒ කියන්නේ මෙතන ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. බාහිරේවත් හිතේවත් හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මොකද දාගත්ත හැම නමක්ම දිව්‍ය ලෝක වේවා, බ්‍රහ්ම ලෝක වේවා, ඉර වේවා, හඳ වේවා හැම දෙයක්ම අපේ සංකාරයක් තියෙන අපිට පනවපු දෙයක්. එහෙම දෙයක් එළිය කොහෙවත් නැහැ. ඔව්. ඒක සංකාරයක්, සිතුවිල්ලක්, සිතෙත් එහෙම දෙයක් නැහැ. ඔන්න ඔය මිදීම තමයි ඇත්තටම අපපටිත විඥානය කියන්නේ අනිදස්සන විඥානය කියන්නේ ඒ මිදීම තමයි මොහතට අවදිය කියන්නේ. මොහත තුල කිසිම දෙයක් අපිට හම්බ වෙන දැන් නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ බාහිර දැන් මේ මොහතේන අරමුණේ තමයි මේ සේරම තියෙන්නේ. චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ මොහොතේන අරමුණේ සත්‍ය දකින්න තැන. මේ මොහොතේන අරමුණේ බාහිර ඇත්ත වෙනවද පොත ඇත්ත වෙනවා. එහෙම වුණොත් සමුදය තියෙනවා. එහෙම වුණොත් දුක සත්‍ය තියෙනවා. එහෙම වුණොත් ඒක සත්‍ය දැක්කොත් මාර්ග සත්‍ය තියෙන්නේ. සත්‍ය දකින්නවා කියන තැන. එහෙම වුණොත් තමයි නිරෝධ සත්‍යට එන්නේ. මේ මොහොතේන අරමුණේ මේ මොහොතේම සත්‍ය යථාභූත ඥාණයෙන් දකින්නවා කියන්නේ මේ මොහොතේම පටිච්ච ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙනවා. ඒකයි යථාභූත ඥානය කියන්නේ. මේ මොහොතේම එතකොට යාට එන අරමුණම මේ මොහොතේම සත්‍ය දැකලා මිදෙනවා. එතකොට ඒ මොහොතේම ඒ මොහොතට අවදිය කියන්නේ ඒ මොහොතේම නාම රූප දෙක මේ මේක ගැට ගැහෙන්නේ නැහැ අන්තෝ ජටා බහි ජටා සිද්ධ වෙන්නේ නැහැ අන්තෝ ජටා ඔය දන්නා සූත්‍රේ අන්තෝ ජටා බහි ජටා ජටා හි ජටිතා පදා තන්තං කුච්චම ගෝතෝමි කෝයිම විජිතේ ජටා කියනවා කවුද ස්වාමීනි මේ මේ මේ ප්‍රජාව බාහිරත් ගැටයක් ගහලා ඇතුළත් ගැටයක් ගහලා ගැටෙන් ගැටේටපත් වෙලා ප්‍රජාව අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නවා කියනවනේ එතකොට කවුද ස්වාමීනි මේ අවුල ලියන්නේ කියලා අහනවනේ එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්කු කොයිමං විජිතේ ජටා කියලා. ඒ නිප්පක බික්කුව, ඒ නිපක බික්කුව. ඒක සීලේ පටිච්චාය නරෝ, නරෝ කියන්නේ බික්කුව. බික්කු කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනයි බික්කු කියන්නේ. සිතට එන අරමුණේ දැන් ඔබතුමා මේ එන අරමුණ, ඒ කියන්නේ මේ හැමතැනම අපි කතා කරන්නේ සිතට එන මේ අරමුණ ගැනයි. ඒ අරමුණ සත්‍ය දකින්න කියන එකයි මේ තාමත් කතා කරන්නේ. ඒ අරමුණේ සත්‍ය දකින්න එකයි උපාදානස්කන්ධයේ උදේවැය දකින්න කියන එකයි. ඒකමයි ස්කන්ධයේ උදේවැය දකින්න කියන එකයි සියල්ලම එකමයි අරමුණේ සත්‍ය දකින්න කියන එකයි. ඔව්. ඒක මොකද ස්කන්ධයමයි අරමුණ කියන්නේ. වේදනා සංඥා සංකාර ස්කන්ධය ඔස්සේ තමයි මේ මොහොතේ සිත දකින්න මේ පොත දකින්න සිත කියන අරමුණ හැදෙන්නේ. එතකොට අරමුණමයි මේ ස්කන්ධය කියන්නේ. ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ ඒක උපාදානස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ ආරේකාන්ත සීලය කියන්නේ මේ අරමුණේ සත්‍ය දකින්න එකයි. හැබැයි අද වෙන විට මේ අරමුණේ සත්‍ය දකින්න ආකාරයේ සමාජයෙන් ගිලිහිලා. බොහෝ අය දන්නේ නැහැ. කොහොම මොකද්ද මේ කියන්නේ? මේ තමයි බාහිර දෙයක් නැති බව දකින්නේ. සිතේ දෙයක් නැති බව දකින්නේ. ඒකට ඒ අර අර බුද්ධ දර්ශනේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරා ඒ දර්ශනේ අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙක පෙන්නලා ඒක තමයි පෙන්වන්නේ සාස්වත දෘෂ්ටිය උත්තේජ දෘෂ්ටිය කියන්නේ ඇත නැත කියන අන්ත දෙකමයි. මහණෙනි ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. එකම තැන තමයි මේ ධර්මයේ තියෙන. ඒක ධම්මච ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා හොඳට. නමුත් ඒක දකින්න හැකියාවක් ලැබිලා නැහැ. මොකද විවිධාකාර අර්ථකථන දීලා පොත්ලියලා. ඒකෙන් ඒක ගිලිහිලා. නැත්තම් මෙතන බුදුන් වහන්සේ පැහැදිලිවම හොඳටම පැහැදිලි කරන දේ තමයි ඇත්තටම ඒ නාමයයි රූපයයි මෙතන ගැට ගැහෙන්නේ නැහැ. බාහිර දෙයක් නැති බව දකිනවනම් සිතේ දෙයක් නැති බව දකිනවා නම් අන්තෝ ජටා බහි ජටා කියන ජටා දෙක ලිහෙනවා අන්න සීලේ පටිච්චය නරෝ සපන්න චිත්තම් පඤ්ඤන්ත භාව සිතත් අන්න ඒ ඒ ඒ ඒ භික්ෂුව ඒ සීලේ පටිච්චය සීලේ කියන්නේ මෙතන එනේන අරමුණේ සත්‍ය දැකලා ඒ මිදෙන සීලේ ආරේකම් සීලේ ස්කන්ධේ උදේවැය දක්න සීලේ උපාදාන ස්කන්ධේ මිදෙන සීලේ සීලේ පටිච්චය නරෝ අනේ රකින්න භික්ෂුව සපන්නෝ ඒ සපන්න භික්ෂුව චිත්තම් පඤ්ඤන්ත භාවය සිතත් ප්‍රඥාවත් අන්නේ භික්ෂුවගේ වැඩෙනවා ආතාපි නිපකෝ බික්කු අන්නේ කෙලස් තවන වෙර ඇති භික්ෂුව නිපක භික්ෂුව ආතාපි නික කොයි මා විදිහට ජටා මෙන්න මේ ජටා දෙක ලියනවා කියලා අන්නේ සසර මෙන්න ඒ රහත් භාවේ කරා යන්නේ අන්නේ භික්ෂුව. ඒතර භික්කු කියන්නේ අතර මෙතන මේ සම්මුතිය තුළ ඉන්න භික්ෂුවක්වත් මේ මේ එහෙම පාඨකින්වත් එහෙම දෙයක් නෙමෙයි. භික්කු කියන්නේ මේ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන්න බෑ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම මේක තියෙනවා. මේක තියෙනවා මේ මේ මේ මාර්ගයේ ප්‍රතිපදාව තියෙනවා. ප්‍රතිපදාව බුදුන් වහන්සේ එහෙම ප්‍රතිපදාව මේ මේක සිතක් තියෙනවා නම් ඒ සිතට මිදීමකුත් තියෙනවා. මේක ගෑනු කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද, තරුණ කෙනෙක්ද, වයසක කෙනෙක්ද, අවුරුදු 7 ළමයෙකුට උනත් පුළුවන්. කොච්චර වයසට ගියත් සිතට වයසක් නැහැ, කයට වයසක. එතකොට මෙතන මේ ඔක්කොම නාම රූප සිතුවිලි අන්ත සහිතයි. අපි කතා කරන භාෂාව, වචන, තේරම අන්ත සහිතයි. නාම රූප සිතුවිලි ලෞකිකයි. අවිද්‍යා භූමිය. නමුත් එතන නෙමෙයි මේ මාර්ගය උපදින්නේ. ඇත්තට මේ සත්‍ය දැකලා මිදෙන තැන ඒ අවදිය කියන තැන අර අනිමිත්තයි. බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ අනිමිත්ත වෙනවා. ඒ සත්‍ය දකින්න තැන යථාභූත ඥානෙ තියෙන කෙනාට මේ යෝනිසෝ මනසිකාය. එනේන අරමුණට සිහියෙන් නුවණින් සත්‍ය දකින්න තැන යථාභූත ඥාණයෙන් ඒක විදර්ශනා භාවනාවයි මේ කියන්නේ. විදර්ශනා භාවනාව කියන්නේ සවිතක්ක සවිචාර සමාධියක්. ඒක විතක්ක විචාර සමාධියක් නෙමෙයි. එතන තියෙනවා ඔබට කරන්න දෙයක්. ඒකයි සවිතක්කයි සවිචාරය කියන්නේ. ඒ යථාභූත ඥානෙ තියෙන්න ඕනේ. බුද්ධ දර්ශනය අවබෝධය තියෙන්න ඕනේ. ඒක පෙන්වන්න ඕනේ මේ මොහතර දර්ශන දර්ශනේ තියෙන්න ඕනේ. ඒකයි මේක මේ ඉද බික්කවේ බික්කු මේ ශාසනය කියලා කියන්නේ. මේ මේ ශාසනය කියන්නේ හිතක හැදෙන ශාසනය. ඒ ශාසනය හිතක හැදෙන්නේ මේ දෙක මිදෙන තැන. ඒ කියන්නේ නාම රූප දෙක ගැට ගැහෙන්නේ නැති තැන වචන මුකුත් නැති වෙනවා. හිස් බැල්මක් වෙනවා. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියුවේ ඒකයි. එතන නැහැ වචන. පොත මේසේ අඳන් කියලා දෙයක් නැහැ. මේ එනේන අරමුණේ එළිය බලනවා බලනවා හැම ඒ අරමුණකවත් දෙයක් නැහැ. දෙයක් කියලා දෙයක් නැහැ. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ. දුටු බවක් පමණයි. මොකද අර වචනේ නැති වෙනවා, ශබ්ද නැති වෙනවා. අර අර එළිය තියෙන ඒවට නම් නැති වෙනවා. දැන් ඔබතුමා වටයක් බැලුවොත් එහෙම නම් නැති දැන් එළිය තියෙන හැම එකටම නමක් තියෙනවා. ওই නම් නැතුව දැන් ආයිමත් වටයක් බැලුවොත් එහෙම ඔබතුමාට තේරෙනවා අන්න එතන තමයි රහතන් වහන්සේගේ බැල්ම තියෙන්නේ. එතකොට අන්න එතන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භය සම්මා දිට්ඨිය තියෙන්නේ. සම්මා දිට්ඨියටපත් වෙන්නේ මෙන්න මේ සත්‍ය දකින්න කෙනා පමණයි. එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන කෙනා තමයි සම්මා දිට්ඨියට. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන තැනට එන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ එතනින් ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්න ආර්ය භූමිය එතනිනුයි ආරම්භ වෙන්නේ. ආර්ය භූමියේ නාම රූප නැහැ. නාම රූප ගැට ගැහිලි නැහැ. ඒ තුල අතීත අනාගත තුන් කාලයක් නැහැ. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ වර්තමාන සිතක්මයි. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ වර්තමාන සිතක් පයි. හැබැයි මේ මොහොතවත් ඒ එන සංඥාව මේ මොහොතේ පොත දකින සිත කියන පොත කියන සංඥාව පෙර සංඥාව. පෙර සංඥා නව සංඥා පුරාණ බීදම් බික්කවේ කම්මම් වදාමි කියන්නේ. ඒ කර්ම વિશે සම්පූර්ණයෙන්ම තියෙන පොත ඇත්ත උනුත් විතරයි. එහෙම උනුත් විතරයි ඒක ඒක මේ කර්ම උතර කර්ම વિશેට එන්නේ. එහෙම උනොත් තමයි දැන් පොත ඇත්ත උනොත් තමයි එතන තණ්හා උපදීන්නේ රාග දේශ මොහ සිත් උපදීන්නේ රාග දේශ මොහ සිත් උනොත් තමයි එතන කර්ම විශේෂයට එන්නේ කර්ම විපාක තියෙන්නේ අයතන ලෝභය, ද්වේෂය, මෝහය සිත් උපදිනවා. අය පොත තියෙන්න ඕනේ. පොත තියෙන තැනයි අවිද්‍යා භූමිය තියෙන්නේ. පොත තියෙන ඇත්ත වුණු තැනයි. හැබැයි මේ ධර්මයේ දකින්න කෙනා අවිද්‍යා භූමියෙන් මිදෙනවා. එතකොට එතන කර්ම විශේෂයෙන් මිදෙනවා. කර්ම විපාක නැති වෙනවා. ක්‍රියාසිතට එනවා. එනේ අරමුණේ සත්‍ය දකිනවා. එතකොට එයා බාහිර කම්පණය වෙන්නේ නැහැ. බාහිර හරයක් නැති වෙනවා. රහ නැති වෙනවා. අරහත්ත්වේ කරා යන මාර්ගයට එනවා. එතකොට මෙන්න මෙතනයි ආර්ය භූමිය. එතකොට මේ ආර්ය භූමිය තමයි නාම රූප පරිච්ඡේද ඥාණයෙන් එන්නේ. නාමය රූපයයි ගැට ගැහෙන්නේ නැති තැන. එතකොට මෙන්න මෙතනයි සම්මා දිට්ඨියට එන තැන. එතකොට මේ සම්මා දිට්ඨිය තමයි දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය ගේදන් අහිජාතු ගබ්බසේයම් පුරුණිති කියන්නේ. ඒ කියන්නේ නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. අනිමිත්තයි පොත කියන නිමිත්තෙන් මිදෙනවා. සත්‍ය දකිනවා යථාභූත ඥානෙ. බාහිර පොතක් නැහැ, සිතේ පොතක් නැහැ. පොත කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. අනි ඒ අරමුණෙන් අර එතනම මිදෙනවා. ප්‍රත්‍යুৎপন্ন ධර්මය මේ මොහොතේම මිදෙනවා. එතකොට මෙතන මේ මොහොත එන පොත කියන සංඥාවත් ඒක පෙර සංඥාවක් එතනත් මේ මොහොතෙනුත් මිදෙනවා. එතකොට අතීතා නාත්ව ගම්මේය නප්පටික්කංකේ අනාගතම් පච්චුප්පන්නංච ඒ ධම්ම තත්ත්‍ර විපස්සති කිව්වේ ඒකයි. තත්ත්‍ර තත්ත්‍ර විපස්සති එතන එතන දකින්න ඕනේ. ඒ එනේන අරමුණ එතන එතන දැකලා මිදෙන්න ඕනේ. ඒකයි සීලය කියන්නේ. ඒක ආර්යකාන්ත සීලය. එයයි බුදුන් වහන්සේ පනවන සීලය. ඒ සිතේ සත්‍ය දකින්න තැනයි. එතන භව නිරෝධයක් තියෙනවා. පොත කියන දේ ඇති වුණොත් තමයි භවයක් තියෙන්නේ. පොත මේසි පුටු ඇඳන් අම්මා තාත්තා ගෙවල් දොරවල් ඉර හඳ තේරම තියෙන භවයක් අපිට තියෙනවා. ඒ භවය තියෙන්නේ පොත කියන තැන තිබ්බොත් පොතක් තියෙනවා වගේ අනිත් ඒවා තියෙනවා කියලා ගත්තොත්. හැබැයි පොත නැති වෙන තැන ඒ එක සිතක් අපි මේ උපමා කරලා කතා කරන්නේ අනිත් ඒවාත් ඔක්කොම ගලපන්න ඕනේ. එනන සිත එහෙම ගලපන්න ඕනේ. එතකොට භව නිරෝධයක් සිද්ධ වෙනවා. පොත කියන භාවය නැති වෙනවා. උපත භාවයක් උපතක් මරණයක් තියෙනවා. දෙයක් තිබ්බොත් ඒක ඇතිවීම නැතිවීම තියෙනවා. ඒ සම්පූර්ණයෙන් මෙතන ජාජ ජරා මරණ ශෝක පරිදේ වලින් මිදෙනවා. එතකොට භව නිරෝධයක් තියෙනවා. එතකොට මේ ලෝකේ ඇත්තක් කියලා දකින්න තන භවයක් තියෙන්නේ. භව නිරෝධයක් නැහැ. එයා බෞද්ධයෙක් නෙමෙයි. එයා මිත්‍යා දෘෂ්ටිකෙක්. අද බෞද්ධ ලේබල් එක ගහගෙන උපැන්න සාතිකේ නම දාගෙන හිටියට තේරෙම මිත්‍යා දෘෂ්ටිකයි. අද මිත්‍යා දෘෂ්ටික බෞද්ධ සමාජයක අපි ඉන්නේ. නමුත් බෞද්ධයෙක් කියන බෞද්ධයාට බණ කියන්න ඕනේ නැහැ. බුදුන් වහන්සේ බෞද්ධින්ට කවදාවත් බණ කියලා නැහැ. බෞද්ධයෙක් කියන්නේ මේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. නමුත් මිත්‍යා දෘෂ්ටිකීට බුදුන් වහන්සේ බණ කියන්නේ. එතන ඒකයි අපි මේ අපි ඒකයි අපි කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගත්තොත් ඒක වැටහෙනවා. එතකොට එයා බෞද්ධයෙක් වෙනවා. බාහිර ලෝකේ ඇත්තක් කරගන්නේ නැහැ. එතකොට එතනම තමයි සම්දිස්ථානයේ තියෙන ලෝකෙින් මිදෙන තැන. ඒක එතනම තමයි දකින්න ඕනේ අධ්‍යාත්ම බහිද්දා කියන අන්ත දෙක. එතකොට මෙන්න මේ කෙනා මෙතන දිට්ඨියට පැමිණෙන කෙනා, ඒ දර්ශනයට පැමිණෙන කෙනා, සම්මා දිට්ඨියට පැමිණෙන කෙනා. අන්න එයා තමයි මේකෙන් මිදෙන්නේ. එතකොට එයාට එයාට තමයි එතකොට ඒ ඒ ඥාය දැන් මේක දැනෙන්නේ කොහෙටද? දැන් මේක දැනෙන්නේ දැන් මේක දැන් මේක දකින්න එක මහා ප්‍රඥාවක්. මේක මොකද විඥානයේ දැන් විඥානයේ එතනින් සීමාව ඉවරයි. සිත සිත කියන සිත ඇතුලේ තමයි අපිට මේ හීනේ තියෙන්නේ. අපි මේ සබහා ලෝකේ හීනයක් දකින්නේ සිතුවිලිත් එක්ක. සිතුවිලි තමයි මේ පොතේ ඔක්කොම සිතුවිලි. එතකොට මේ සබහා ලෝකේ හීනෙන් දැන් අවදි වෙනවා. දැන් නැකේ නිින්දෙන් නැකිට්ටා වගේ හීනෙන් අවදි වෙනවා. මොකද මේ සබහා ලෝකේ අර ටීවී එකේ දැක්ක ලෝකේ වගේ යාට දැන් එකම වෙනවා. එයා ඒකට කැමති වෙන්නේ නැහැ රවටෙන්න තවදුරටත්. එයා ඒකෙන් නැකිටිනවා. අවදි වෙනවා. අන්න මොහොතට අවදිය කියන එක එනවා. අවදිමත් සිත. මෙතන තමයි අවදිය තියෙන්නේ. එතන තමයි අනිමිත්ත ශුන්්‍යත අප්‍රණිත චේතෝ විමුක්තිය තියෙන්නේ. එතන තමයි ආරෂ්ඨාංග මාර්ගය පටන් ගන්නෙ. මාර්ගයට එන්නේ කෙනා. ඒක දකින්න කෙනා. ඒ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ එතන මේ නාම රූප නැහැ. එතන ලෞකික භූමියේ නෙමෙයි. එයා ආර්ය භූමියේ. එයා එතකොට ලෞකික බඩමුට්ටු වලින් සැප දුක් හොයන්න යන්නේ නැහැ. ලෞකික බඩමුට්ටු වලින් සැප පිනව පිනව හොයන්න එතනින් එයා මිදෙනවා. එතකොට මෙයා ඉන්නේ දැන් ඒ භූමියෙන් මිදිලා මෙයා ලෝකෝත්තර භූමියට එනවා. මෙතනින් එන්නේ මේ මොහොතේම මේ මොහොතේ මේ අහන මොහොතේම සිද්ධ වෙනවා. මේක පච්චුප්පන්න ධර්මය සාන්දිටික Tamanටමයි. දැන් ලුණු ඔබතුමා ලුණු කෑවොත් ඒක ලුණු ඔබතුමාට දැනට තව කෙනෙකුට කියන්න බෑනේ. හැබැයි ඔබතුමාට පුළුවන් එන්න මේක පොඩ්ඩක් කාලා බලන්න කියලා අනිත් කෙනාට දෙන්න. ඒතකොට යා කාලා බැලුවම මට තේරෙනවා මේ තමයි ලුණු කියලා. අන්න ඒ වගේ මේක ඇවිලා මේ ඒයිපස්සිකෝ ඕපනයිකෝ බුදුන් වහන්සේ දේශනා කරනවා එන්න බලන්න. ඔබටත් ඒක ප්‍රත්‍යක්ෂ වෙයි. අන්න මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේක සාන්දිටික ධර්මයක්. මේක අකාලික ධර්මයක්. අකෝපචේත මුක්තියක් මෙතන තියෙන්නේ. මෙතන සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනායකෝ පච්චුප්පන්න ධර්මයේ මෙයයි. මේක ප්‍රත්‍යක්ෂයි. ඒ කියන්නේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ Taman තමයි සාන්දිටික වෙන්නේ. ඒක කල්‍යාණ මිත්‍රා පණිවිඩය දෙනවා පමණයි. කල්‍යාණ මිත්‍රා සත්‍ය හෙලි කරනවා පමණයි. අර නිින්දෙන් අවදි කරනවා පමණයි. අර සුද්ධියෙන් අවදි කරනවා පමණයි. එතකොට එයා තමයි ඒ ඒ ඊට පස්සේ එයාට එයාගේ සාන්දිටික වෙන්නේ එයාටමයි එයාටමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එයා එයා තමයි ඊට පස්සේ ඒ එයාගේ මිදීම එයා විසින් යන්නේ. ඒ කියන්නේ මෙතන කතාව ඉවර නැහැ. මෙතන චතුප්පාද ඥානය කියන්නේ ඒ ෂනේ ඒ ෂනේ මේ ෂනේ මේ මේ හටගන්න ඒ ෂනේම දකිනවා මෙතන ඉපදුණු දවසේ ඉඳන් මරණකම් ඉන්න කෙනෙක් නැහැ. මේ සිත විතරයි මේ මොහොත විතරයි හටගෙන නිරුද්ධ වෙන්නේ. ඒ ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණානුස්සතිය වඩන්න කිව්වේ ෂණික මරණය දකින්න. ඒ ෂණ සම්පත්තිය දකින්න. ෂණ සම්පත්තිය තියෙන එතරම්. මොහොතට අවදිය තුලයි. මොහොත තුල කාලයක් නැහැ. අකාලිකයි. දැන් ඔබතුමා මේ මොහොතේ කෝල් එකක් ගන්න කතා කරනවා. දැන් ඔබතුමා හෙට කෝල් එක ගත්තත් ඒ මොහොතේමනේ කෝල් එක ගන්න. කෝල් එක ගන්න වෙලාවේ මොහොත විතරයිනේ තියෙන්නේ. ඔබතුමා ලකුණාවට කෝල් එක ගත්තත් ඒ මොහොත විතරයිනේ. ඔව්. එතකොට කොයි කොයි මොහොතේ මොන දේ කරත් මොහොත විතරයිනේ තියෙන්නේ කරන වෙලාවේ. ඒක අකාලික ධර්මයක් වෙනවා. ඒක අකාලික ධර්මයක් වෙනවා. එතකොට මේ මොහොත විතරයි තියෙන්නේ. මොහොත තුල කාලයක් නැහැ. අතීත අනාගත වර්තමාන කාලයක් නැහැ. මොහොත විතරයි. එතකොට එතකොට මේ මෙතන මේ කියන තැන මේ මොහොතට අවදිය කියන තැන මෙන්න මෙතන චතුප්පාත ඥානේ ඒ ෂණ සම්පත්තිය තියෙන කෙනා ඒ ෂණේ දකිනවා ඉපදුණු දවසේ ඉඳලා මරණකම් ඉන්න කෙනෙක් නැහැ එක දිගට පවතින හිතක් නැහැ එතන එතන ඇති වෙනව නැති වෙනව ඒ පුබ්බේ නිවාසානුස්සය ඥානේ එයාට ඊට පස්සේ එය දකිනවා පෙර සිත් දකිනවා අනාගත සිත් දකිනවා අවුරුදු 5 අපි බෝනික්කෝ ගැන හිතුවේ බෝල් බැට් ගැන හිතුවේ අවුරුදු 10 දී 5 ශිෂ්‍යත්ව ගැන හිතුවේ අවුරුදු 15 දී ඕ ලෙවල් ඒ ලෙවල් ගැන හිතුවේ අවුරුදු 20 දී ගෑල් ළමයි පිරි ළමයි ගැන හිතුවේ එතකොට අවුරුදු 30 දී අපි දරුවෝ ගෙවල් දොරවල් වාහන ගැන හිතුවේ සල්ලි ගැන හිතුවේ අවුරුදු එතකොට 50 වෙනකොට අපි මුණුබුරෝ ගැන හිතන්නේ අපි එතකොට අවුරුදු 60 70 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා එතන එතන එතන එතන ඒ සිත විතරයි පවතින්නේ එහෙමනම් අදත් හිතන්න ඕනේ අර ගෑනු ළමයි මේ බෝනික්ෙක් ගැන. නෑ නෑ එතන බෝනික්කට රණ්ඩු කරන්නේ නැති. එතන බෝනික්කක් ගැන ඉල්ලලා අම්මගෙන් අඬන්නේ නැති. නමුත් එතන ඒ සිත ඉවරයි. මේ සිත ඒ සිත නෙමෙයි. සමහරට වයසක කෙනාගේ හිතත් නෙමෙයි අර තරුණ කෙනාගේ හිතේ. එයා ආදර කතාවක ඉන්නේ. සමහරට ඒ හිතත් නෙමෙයි තියෙන ඉගෙන ගන්න වයස ළමයාගේ. එයා හිතන්නේ විභාගයක් ගන්න. මෙන්න මේ වගේ මේ පවතින හිතක් නැහැ. අපි එතන එතන මත සමහර විට ඔබතුමා මේ කතා කරන මොහොතේ හිත නෙමෙයි හෙට උදේ වෙනකොට තියෙන්නේ. සමහරට මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඒ හිත වෙනස් වෙනවා. ඉතින් මේක මේ මේක දකින්න ඕනි. අක්කා මේ ඒක තමයි පුබ්බේන වාසානුස්සය ඥානය කියන්නේ. ඥානය කියන්නේ දැනෙනවා. දැන් අර ලුණු රහ දැනෙනවනේ ඒක සිතුවිල්ලක් නෙමෙයි. හ්ම්. ලුණු රහ කාටවත් කියන්න බෑ නාම රූප වලින් ඒක කිව්වට වැඩක් නෑ කාලම් බලන්න ඕනේ. ඒ දැනෙන දැනීම දැනීමක්. ඒක තමයි ඥානය කියන්නේ. ඒ සිහියයි නුවණයි අවදි වෙන තැන තමයි ඥානය තියෙන්නේ. ඒක හොඳින් දකින්න ඕනි තැන. ඥායස්ස අධිගමයි. ඥානය අවදි වෙන්නේ නැතුව කිසි කෙනෙකුට නිවන් මාර්ග හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ඥානය කියන එක හොඳින් දකින්න ඕනේ අපිට සාමාන්‍ය කූඹියක් කනකොට දැනන දැනීම මధుරයක් විඳිනකොට දැනන දැනීම එහෙම නැත්නම් අපිට ඔය කොච්චි මිරිස් කනකොට දැනන දැනීම එහෙම නැත්නම් අපි ගත්තොත් ගම් මිරිස් නැත්නම් ඔය වගේ දැන් එක එක දැනීම් ඒවා කාටවත් කිව්වට වැඩක් නැහැ කියලා කාටවත් තේරුම් කරන්න බෑ නාම රූප නැහැ ඒවට ඒවා එයාලා මේ ඒ ඊපස්සිකෝ ඕපනයිකෝ තමයි එන්න ඇවිල්ලා කාලා බලන්න තමයි කියන්නේ එතකොට ඒ ඒ කෙනා එතන එතන මේ දැනෙන දැනීමක් තියෙනවා. ඒ දැනීම සිතුවිලි නෙමෙයි. සිතුවිලි වලට අයිති නෑ. ඒව සිතුවිලි වලට නගන්න බෑ. ඒ දැන දැනීම හීනෙන්වත් ගන්නත් බෑ. ඒ හීනෙන් එන්නේ ඔක්කොම අර සංඥා තියෙනවා විතරයි. මෙතනට එහෙම එහෙම එහෙම සිතුවිලි වලට නාම රූප වලට ගන්න බෑ. මෙන්න මේ ඥානය අවදි වෙනවා. මේ ඥානෙට තමයි දැනෙන්නේ මෙතන කෙනෙක් නැති බව. මේ ඥානෙට තමයි දැනෙන්නේ මේ මෙතන මේ මොහොත විතරයි බව. අර දැනුමෙන් අපි හිතුවට මානසිකාර කරාට මේක දැනෙන්න ගන්නවා ප්‍රත්‍යක්ෂතාවයේ තුල. එනේන අරමුණ නිකන් ඉන්න වෙලාවටත් මතක් වෙන්න ගන්නවා. අර ධම්මස්ති ඥානෙ වැඩෙන බොජ්ජංග වැඩෙනවා. සප්ත බොජ්ජංග වැඩෙන්න ගන්නවා. බෝධිංග වැඩෙන්න ගන්නවා. ඒ කියන්නේ සද්ධා කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න එක. වීරය කියන්නේ අර ඔබතුමා ඒකට ගත්ත වීරය. සතිය කියන්නේ ඊට පස්සේ ඒ හිත ලෝකේ ඇත්ත කරගන්න නැතුව එතනින් මිදි මිදි ඒ සතිය ඒ සත්‍ය ඥානය තුළ ලැබෙන සතිය. ඒ අනිමි සමාධිය කියන්නේ අනිමිත් සමාධිය. ඒ කියන්නේ මේ බාහිර පොත මේස් නෑ කියලා එනේන අරමුණේ මිදි මිදි ඒ දකින දැකීම සතිය ඒ ඒ සමාධිය තමයි ඒ සියල්ලම අර ඔබතුමා කියන මිදිලව ඊට පස්සේ දකින්න එක තමයි සමාධිය. ඒක අනිමිත් සමාධියක් වෙනවා. මොකද නිමිති සේරම නැති වෙනවා මේ ඇත්ත දකින්නවනම්. ඒක ඔබතුමා දැකපු එක නෙමෙයි මේ. මේක ඇවිල්ලා යථාභූත ඥාණයෙන් දකින්න එක. ඇත්ත දකින්න එක. ඇත්ත දකින්නකොට තමයි ඇත්තටම පොතේ සත්‍ය දැකලා මිදෙන්නේ. ඒක උපාදාන වෙන්නේ නැහැ එතකොට. දැන් අර විදිහට අපි අර සදාංග විදිහට යට යට යන එක තමයි අද සමත සමත ක්‍රමයක් තමයි අතන ඔබතුමා කලින් කළා තිබුණේ. ඒකෙදි යට යන එකක් තියෙන්නේ. සදාංග යට යන එකක් තියෙන්නේ. නමුත් ඒක ඒක සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ලෝකේ ඇත්ත වෙලානේ. ලෝකේ මේ ධර්මයේ දකින්නේ නැහැ. ඒක වෙනින් ආගමක් කෙනෙකුට දකින්න පුළුවන් නේ ওই කියපු විදිහට. එයාට ධර්මයේ නැහැනේ බුද්ධ ධර්මයේ දන්නේ නැහැනේ. ඒතර බුද්ධ ධර්මයේ පෙන්න මේක තමයි මෙතන යථාභූත ඥාණයෙන් පෙන් දකින්න කියන්නේ විදර්ශනා භාවනාව. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කියන්නේ සමත භාවනාව නෙමෙයි. එතරදී අපි මේ යථාභූත ඥාණයෙන් ඇත්ත දකින්න ඕනි අරමුණේ. අරමුණේ සත්‍ය දකින්න කියන්නේ ඒකයි. ටිකක් වේගෙන් පැහැදිලි කරලා කාලේ පොඩ්ඩක් අඩු කරගන්න. නමුත් තාම ඉවරයක් නැහැ. ඒකට හේතුව තමයි දැන් මේ දැන් චතුප්පහත ඥානය තියෙනවා. මේ ෂණේ දකින්න. ඒකෙන් ඒ ශරණේ දකිනවා ඊට පස්සේ පුබ්බේනවාස ඥානයක් තියෙනවා වෙන දෑ මේ මේ මෙතන මේ අතීත සංඥාවක් තමයි මේත් වෙන්නේ ඒකත් නැහැ කාලෙත් නැහැ ඔක්කොම දැන් අවබෝධයි තුන් කාලෙම නැති බව අවබෝධයි එහෙමනේ එහෙමනේ ඔව් දැන් අකාලික දහමක් දැන් තියෙනවා අකෝප්පා චේත විමුක්තියක් දැන් තියෙනවා ඒ කියන්නේ අකාලිකයි කියන්නේ තුන් කාලෙටම අයිති නෑ එතකොට ඒ දහම හමු වෙනවා හැබැයි මෙන්න මෙතන පුබ්බේනවාස අනුස්සය ඥානේ දැන් මෙතන අපි දැන් මේ පොත්වල තියෙනවා පෙර ආත්මේ මතු ආත්මයි කතා ගහගෙන එතකොට යාට අකාලික ධර්ම හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක වෙනම පටලැවිලා පොත් ලියාගත්ත අයගේ පටලැවිලා අපිට ඒක අදාළ නැහැ. අපි මේ මාර්ගය තුල අපි සත්‍ය දැකලා අපි මෙදෙන මාර්ගය තමයි අපි අපි බලන්නේ. අපේ ප්‍රත්‍යක්ෂතාවය තුළ අපි ඒ ගමන යන්නේ. මේක ප්‍රායෝගික පැත්ත දකින්නත් ඕනේ. මෙතනදී දැන් මරණය කියන එක බොරුවක් වෙනවා. සිතුවිල්ලක් අර වගේම පොත වගේම. මොකද එහෙම තියෙන එක දිගටම හිතක් නැත්තම් මැරෙන්නේ හිතනේ කය නෙමෙයිනේ. ඔව්. දැන් හිත මේ හිත නැති නිසානේ කය වල්ලා දාන්නේ, පුච්චලා දාන්නේ. ඔව්. එතකොට මේ මොහොතේත් හිත ඇති වෙනව නැති වෙනවනේ. ඔව්. එතකොට මේ මොහොතේ හිත ඇති වෙනව නැති වෙනකොට මේ ෂණයක්වත් අපි ජීවත් වෙන්නේ නැහැ. ඔව්. එතකොට සම්මුතිය තුල කතා කරන මරණය බොරුවක් වෙනවා. ඒක දාගත්ත නමක් විතරක් වෙනවා. අර අර භාෂාවට දාගත්ත අර පොත මේ සඳහන් කියන වගේ මරණය කියන එකකුත් දාගෙන තියෙනවා. හරි නේද? ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. යථාර්ථය මේ ෂණේ තමයි මේ මොහොත. මේ මොහොතයි. ඒක තමයි අඟුලිමාල දහස් ගණන් අර මිනිමරුවා වුණත් අර අර ඊට පස්සේ අර පැවිදි කරනවානේ ඊට පස්සේ බුදුන් වහන්සේ ඊට පස්සේ මේ ධර්මයේ පෙන්නනවා ඊට පස්සේ අර පින්දපාත වැඩිහාම අඟුලිමාල කියනවානේ ස්වාමීනි මාතාවක් මේ විලිරුදාවෙන් මෙහෙම මෙහෙම වේදනාවෙන් මෙහෙම කෑකෝ ගහනවා මේ ස්වාමීනි මේ මේකට අපි පිට වෙන්න ඕනේ කියලා ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා අඟුලිමාල ඔබ කවදාවත් කිසිවෙකු මරලා නැහැ කියලා අදිෂ්ඨාන කරන්න ඒ අදිෂ්ඨාන බලයෙන් එතුමියට තනිප වෙයි කියනවා. වේදනාව නැති වෙයි කියනවා. ස්වාමීනි මම කොහොමද එහෙම කරන්නේ? ස්වාමීනි මම කෙසේ මේ දහස් ගාණක් මිනි මරලා තියෙනවා කියලා. ඊට පස්සේ අඟුලිමාල ඔබ භික්ෂුවක් විදිහට මිනි මරලා තියෙනවා. අන්න එතකොට අඟුලිමාලට වැටහෙනවා මේ පැවිදි මේ භික්ෂුවක් කියන්නේ මේ ෂනේ දැන් අර ඒ අලුත් සිතක් ප්‍රභාසර සිතක් අන්න චන සම්පත්තිය කියන එක අඟුලිමාලට ඒ වෙලාවේ ඒ ඒ ඒ මෙනෙහි කිරීම තුළ ඒ කමඨහන තුළ අඟුලිමාල රහත් භාවය ලබනවා. ඒ අඟුලිමාල රහත් භාවය ලබන ඒ දේ තමයි අද ගාතාවක් විදිහට ඔය කියන්නේ බබාලා හම්බ වෙනකොට. ඔව්. ඒතර මෙන්න මෙතනින් අපිට වැටහෙනවා මේ හැම ෂණයක්ම මේ සත්‍ය දකින්න කෙනාට ප්‍රභාස්වර සිතක් වෙනවා. ඔව්. ඒක පෙරසිතට සම්බන්ධයක් නැති වෙනවා. අර ඒක තමයි මේ දැන් මෙතන සමුදේ ඥානය කියලා කියන්නේ මේ සිත හැදෙන හැටි දකින්න එක. එතකොට එතකොට ඒ කියන්නේ මේ පොත දැන් මේ අරමුණනේ සිත කියන්නේ අරමුණ දැන් මේ මොහොතේ උපමාවක් ගත්තොත් දැන් පොත කියන එක පොත හැදෙන එක තමයි සමුදය කියන්නේ. එතකොට අපි එක තමයි පෙන්වුවේ. එතකොට මේකේ අත්ගමය කියන එක මේකේ සත්‍ය දකින්න තරයි සිද්ධ වෙන්නේ. අත්ගමය කියන එක මේ නිකම්ම මේ දැන් ලෞකික භූමියේ සිතක් ඇති වෙලා නැති වෙනවනේ. දැන් ලෞකිකයේ ධර්මයේ දැනගත්තේ නැති කෙනෙකුනවා සිතක් ඇති වෙලා නැති වෙනවනේ. මේ පැත්ත බලනකොට බීත්‍ය පේනවා, මේ පැත්ත බලනකොට පොත පේනවා. දැන් මේකට ධර්මයක් ඕනේ නැහැනේ. ඔව් ඒක තේරෙන්නේ නේද? ඒක ලෞකික භූමියේ තියෙනවා. නමුත් මේක මේ මේ යථාභූත ඥාණයෙන් සත්‍ය දැකලා මිදෙනවා කියන එක අර ඒක ලෞකික භූමිය කෙනෙක්ට දන්නේ නැහැ. ඒක සාමාන්‍ය අවිද්‍යාව තුළ පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක් දන්නේ නැහැ මේ බාහිර දෙයක් නැති බව. සිත මේ සිතින් හදාගෙන බලන බව, සිතේ දෙයක් නැති බව. ඒක සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙගේ අවබෝධයක් නෑ එහෙම. ඒක බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ. ඒක දකින්න එක තමයි යථාභූත ඥාන දකින්න එක තමයි විදර්ශනා කරනවා කියන්නේ. ඒක තමයි විදර්ශනා ඥානෙ. ඒක තමයි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ. ඒක දැක්කොත් තමයි උපාදාන නොවෙන්නේ. නැත්නම් අර පොත කියන එක නැති වෙන්නේ අපි හිතුවට එතන ඉවරයි කියලා එයා ලෝකේ ඇත්ත කරගෙන තමයි දිගටම ඉන්නේ. එයාගේ ලෝකේ ඇත්ත වීම නැත්නම් ඒක නිසා තමයි මෙතන සත්‍ය දැකලා මිදෙන එක තමයි වැදගත්. විදර්ශනා භාවනාව. සමා වෙන්න. ඔව්. දැන් මම මම මෙන්න මෙහෙම මෙහෙම සම්පේවා. මේකේ තව පොඩ්ඩක් අපිට දෙන්න ඕනි. මේක සම්පූර්ණයෙන්ම ඉවර කරලා ඔබතුමා ඊට පස්සේ කතා කරන්න. මේක තව පොඩි අඩුවක් තියෙන පොඩි දෙයක් තව කියන්න ඒ කියන්නේ ත්‍රිවි අර අර අර මේ චතුපාල ඥානය ගැන කිව්වා. ත්‍රිවිද්‍යාව ගැන කියන්න ඕනේ. ඒ කියන්නේ අපි ඊට පස්සේ කිව්වා පුබ්බේ නිවාසානුස්සය ඥානය ගැන කිව්වා. ඒ ස්කන්ධ පිළිවෙත් දකින එක කිව්වා. හැබැයි මේ දෙක නිසාම මේ දෙකම දැනෙන්නේ ඥානෙට. දැන් මේ සිත මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බව තමන්ගේ අභ්‍යන්තර ඒ ඒක ප්‍රායෝගික පැත්තට හැරෙනකොට තමයි තේරෙන්නේ තමන්ට මේ ඒ ඒ සිත දකින්නකොට තමයි තේරෙන්නේ සත්‍ය දකින්නකොට තමයි තේරෙන්නේ මේක මේ තුතුපත ඥානය කියන එක. ඒ මේ මේ මෙතනම හටගෙන නිරුද්ධ වෙන බව එයා මෙනෙහි කරනකොට ඒ සාමාන්‍ය මේ ධර්මයේ අහුණට පස්සේ නිකන් නිකන් ඉන්නකොටත් පහසු විහරණයෙන් ඉන්නකොටත් මේ ධර්මෙ මෙනෙහි වෙනවා. ඒක එතකොට යාට වැටහෙනවා මේ සිත දැන් මේ බලනකොටම තේරෙනවා යාට මේ මේ මේ බාහිරත් නැහැ හිතෙත් නැහැ දැන් මෙතන මුකුත් නැහැනේ කියලා අර ඉර්ධිමත් ස්වභාවයකට එන චතුප්පහත ඥානයට දැනෙන්න ගන්න. එයාට අර අර ආත්ම කතාව නැති වෙනවා. ගිලිහිලා යනවා. එතකොට ඒකම තමයි පුබ්බේනව සංඥානයත් එයාට දැනෙන්න ගන්නවා. මේක සත්‍යයක් කියලාට දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා පෙර සංඥාවක් තමයි දැනුත් වෙන්නේ කියන එක එයාට දැනෙන්න ගන්නවා. මෙතන අපි මේ මොහොතේ තියෙන අතීතයක් නේද අතීත සංඥාවක නේද මේ ජීවත් වෙන්නේ කියලා මේ ඉන්නවා කියන එකක් නැහැ ඉන්නවා කියන එකත් ඒතකොට අතීතයක් නේද මේ අපි හිතාගෙන ඉන්නේ කියන එක අන්න ඒ වගේ එයාට දැනෙන ස්වභාවය තව තව මේක දියුණු වෙනවා ඒක පුබ්බේනවසනුස ඥාණයෙන් එන්නේ ඒ වගේම මේක එන්නේ මේ ත්‍රිවිධ්‍යා වලින් තමයි මේ මේ ආසව කෙලෙස් ඡය වෙන්නේ ඒ කියන්නේ මේ සුදුපහත ඥාණය කියන එක තමන්ට දැනෙන එකක් අර අර ලුණුරා වගේ දැනෙන එකක් ඒක දැනෙන්න ගන්න සමහරවිට පෙන්නන වෙලාවෙත් නෙමෙයි දැනෙන්නේ ඊට පස්සේ ශ්‍රාවණ මෙහෙම ටිකක් කාලෙ එහෙම පෙන්න පෙන්න යනකොට දිය වීගෙන යනවා ලෝකයේ තියෙන වටිනාකම් හරය ඔක්කොම ටික ටික ටික ටික හැම එකම විසද විසඳ යන්න ගන්නවා අර ගනුදෙනුවක් විසදෙනවා වගේ ලෝකෙට බැසගත්ත තැන මේ අකම්පිත ස්වභාවයක් එනෝනේ අටලෝ දහමින් කම්පාන වන වගේ ලාභා ලාභ නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක ඔක්කොම එක වගේ නිකන් ගිලිහිලා යනවා ජීවීගෙන යනවා අර නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පට්නිස්සක් ගන්න පස්සේ ගමන යනවා අර විරාගයට යනවා රාගේ නැති වෙනවා අර නිකන් රහ නැති වෙනවා අරහත්ත්වේ කරා යනවා වගේ දැනෙනවා මේ කියන වචනවල මේ අරේ තියෙනවා එතකොට එතකොට එයාට දැනෙනවා උද්‍යප්ප ඥානෙ එතකොට දැන් මේක තමයි වය ඥානෙ දැන් උද්‍යප්ප ඥානෙ කියලා ආයිමත් කියනනේ වය ඥානෙ කියලා එතකොට මෙතන මේ බාහිරත් නැහැ සිතෙත් නැහැ ආයි උප්පත්තියකුත් නැහැ ලෝකෙකුත් නැහැ දැන් මේක දකින්න කෙනාට උප්පත්තියක් නැහැ කතාවක් නැහැ අයි මේ දිව්‍ය ලෝක ඔක්කොම සංකාරනේ මේ මේ ඔක්කොම කියන්නේ සංකාර වෙනවනේ එතකොට එහෙම හිතන ඒවා එකක්වත් එළියෙන් හම්බ වෙන්නේ නැහනේ එළිය උපදින තැනක්වත් හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන තමයි ඇත්තටම මේ ලොකු දෙයක් ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා මේ පටිසෝතේ කියන එක අනුසෝතෙන් ගිලිටෙනවා සම්පූර්ණයෙන්ම ඒකයි දිට්ඨිංච අනුපගම දිට්ඨියට පැමිණි කෙනා අනුපගම්ම සීලව මේ මේ මේ විදිහට සීලය දකිනවනම් අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ දර්ශනේ දකිනවනම් දික්ඨිංච අනුපකම්ම සීලවා දස්සනේ සම්පන්නෝ කාමේසු විනේ කාමයේ සත්ව කෙරෙහි අල්ම ඇති වෙනව නැති වෙනව කාමේසු විනේය ගේදන් නැහි ජාතු ගබ්බසේයම් පුනි නැවත ගර්භයක උපදින්න කිසිදු මෙයාට හැකි ගර්භයක උපදින්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ ඒකෙම පැහැදිලි වෙනවා මේක දැන් මේ මෙයාගේ මේ දැන් නිවන් මාර්ග යන්නේ මේ මේ දැන් නිවනට නැමුණක් කොට පවතින්නේ ඒ කියන්නේ වොස්සක්ක පරිණාම වෙලා ඉන්නේ නියත සම්බෝධි පරායන වෙලා තියෙන්නේ අතුලාන්තේ සංඥාව දැන් බාහිරට ඇලිලා තිබුණු ලෝකේ අර අර ශක්තියක් ඉපදිලා තිබුණානේ අර ආත්ම ශක්තියක් අපි කියවනේ විඤ්ඤාණ ශක්තියක් ඉපද අන්න ඒක පවර් එක අඩු වීගෙන යනවා අර සංඥා සුකුම වෙනවා කියන්නේ ඒකයි සංඥා වේදේති නිරෝධයක් කරා යනවා නිරෝධේ කරා සංඥා අபிසංකර නිරෝධයක් කරා යනවා ඒ කියන්නේ නැවත මේ පොනෝබරිතා ගතිය නැහැ නැවත නැවත සිතුවිලි හදන එකත් අඩු වෙනවා සිතුවිලි වලත් අඩුවක් සිද්ධ වෙනවා මේක ටික ටික ටික ටික තුනී වීගෙන යනවා. දැන් එතකොට අර අර මේ නැවත උපදින්න තියෙන බල ගැන්වීම තමයි ඔක්කොම දිය වීගෙන යන්නේ මේ. ඒ පහළ ලෝකෙක උපදින්න තියෙන ඕනේ රාග දේශමෝ ඝනත්වයක් තියෙන. ඒ ඒක නෑ ඒක දිය වීගෙන යනවා. ඒකයි නියත සම්බෝධිපර සුගතිපර ඒකා ඒකාන්තයෙන් යා සුගතියකට සකස් වෙයි. ඒකයි මෙතන සුද්ධාවාස පෙන්නන්නේ. ඒකයි මෙතන සුදස්ස සුදස්සිය අකනිතාව කියලා මෙතන පංච සුද්ධාවාස පෙන්නන්නේ. මේ ඒකයි මෙතන සත්තානම් විසුද්ධියයි කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ මේ මේ සත්‍යයේ විසුද්ධිය මෙතන සිද්ධ වෙනවා කියන්නේ. සත්තානම් විසුද්ධියයි දුක්ඛ දෝමනස්සානම් අත්තග ගමයයි ශෝක පරිද්දවානම් සමතික්කමයි ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි කියලා පෙන්නන. මේ ඥායස්ස අධිගමයි. මේ දැන් ඔබ අධිගම ලබන්නේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ මේ ඥානය හරහා. මේ ඥානෙට මේ සේරම හසු වෙනවා. ඒ කියන්නේ ආසවක්ඛ්‍යා ඥානෙ. ආසවක්ඛ්‍යා ඥානෙ තමයි මෙතන වැදගත්ම තැන. ඒ කියන්නේ Tamanටම දැනෙනවා මේව සේරම ෂේවි කියන යනවා කියන්නේ. අඩු වීගෙන යනවා කියලා දිය වීගෙන යනවා කියලා අන්න අරහත්ත්වේ කරාම යනවා ඒක මේ හදිසියවත් යම් හේකින් ශරීරයේ පොළොවට පස් වුණොත් අර පහළ ලෝකයක සකස් වෙන්නේ ඒකයි පෙන්වන්නේ සුද්ධවාසය එතනින්ම නිවන් දකින්න එකක් තියෙන්නේ. නැවත උප්පත්තියක් නැහැ. ඒකයි අනාගාමී කියලා කියන්නේ. නැවත ඒමක් නැහැ. නැවත උපදියා උපදියක් නැහැ. මේ ආબોධය තුළ උප්පත්තියක් නැහැ. මේක අවසානේ. මේ ඒකයි මේ භව කතරේ මේ ගෝර සසරේ අවසානයේ ලබන්න මේ මනුස්ස ආත්මයක් ලබන්න මේ මනුස්ස ආත්මේ වටිනාකම බුදුන් වහන්සේ පෙන්නනවා මේක මේක බොහොම දුර්ලභ කාරණාවක් කියලා දුර්ලභ මනුස්සත්තන් දුර්ලභ ශන සම්පත්තිය අර කියන ශනේ දකින්න එක දුර්ලභ කාරණයක් මනුස්සාත්මයක් ලබන්නත් ඕනේ මේක සත්‍යකට තේරෙන්නේ දුර්ලභ කාරණයක් දුර්ලභ සද්ධාම්ම ශ්‍රවණ මේ සද්ධාර්මයේ ශ්‍රවණය කිරීමත් අතිශයින් දුර්ලභයි මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසාමයි මේක විශාල කතාවක් තියෙනවා. තව ගොඩක් මේ විදිහට පැහැදිලි කරොත් ඔක හොඳට තේරෙයි. ආයි උපදින්නේ කොහොමද? ඒවා සංඥා සකස් වෙන්නේ කොහොමද? ආයි මේක නිරෝධ කරනවා කියන්නේ කොහොමද? මේ ඔක්කොම පැහැදිලි කරන්න පුළුවන්. මේ අවබෝධය තුළ ගොඩාක් දේවල් වැටහෙන්න ගන්නවා. කිසිදු දෙයක් ආ හිස්තනක් අද අපිට නම් කිසිම හිස්තනක් කොහෙවත් නැහැ කියන්න ආයි මේ ඔක්කොම මේ 31 ලෝක ධාතුවම පැහැදිලි කරන්න පුළුවන් කොහොමද සකස් වෙන්නේ කොහොමද නැති වෙන්නේ ඒක සිත ඇතුලේ කොහොමද සකස් වෙලා තියෙන්නේ අපිට හැම හැම මේ කියන්නේ ආභස්සරේ මේ ප්‍රභාස්වර සිතයි අවදි වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් බුදුන් වහන්සේ ලෝක විනාශය ගැන සප්ත සූර්යෝගම සූත්‍රයේ පෙන්වන්නේ ආභස්සර බ්‍රහ්ම ලෝකේ පල්ලෙහාට විනාශ වෙනවා සිත ඇතුලේ 31 ලෝක ධාතුන් පෙන්වන්න පුළුවන්. මේක වෙන හැටි තේරම කියන්න පුළුවන්. මේ හොඳින් මේ පොත්පත් අධ්‍යයනය කරනකොට පොතේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍ර හැමේකම පේන්න ගන්න. මේ අර තේරුම් අපිට වැඩක් නැහැ. අර සූත්‍ර ටික බලනකොටම තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. තේරුම් එක එක විදිහට ලියලා තියෙනවා. ඒවා අපිට පොත් වඩන්නේ ප්‍රායෝගික පැත්ත බලන්නේ. ප්‍රායෝගික පැත්තදී අපිට මේක දැනෙනවා. ඥානෙට අසු වෙනවා. ඥානය අවදි වුණාට පස්සේ එයා අධිගම ලබනවා. ඒකාන්ත. දැන් මේ කියනකොටම ඔබතුමා මහා භාග්‍යවන්තයි. මේ පණිවිඩය ලේසියෙන් කෙනෙකුට ඇහෙන්නේ නැහනේ කෝටි 800ක් ඉන්නවා ලෝක ජනගහන. කී දෙනාට දැකින්නේ. නමුත් අපිට හරි පුදුමයි ඇමරිකාවෙන් කෝල් කරනවා කැනඩාවෙන් කෝල් කරනවා ඕස්ට්‍රේලියාවෙන් කෝල් කරනවා හැම තැනම මේ අපි දන්නේ නැහැ කියන්නේ එක්කෙනෙක් හරි කෝල් කරලා අපෙන් අහනවා මේ අප ප්‍රතිපදාව ඔබතුමා අපිට පෙන්න විදිහ අපි කරා අපිට මේ අත්දැකීම් තියෙනවා මේකේ ඔබතුමා බලන්න සර්ච් කරලා ඔය නිවන් දකින්න ප්‍රතිපදාව සරලව කියන ඒ ඒ මාලාවේ තියෙනවා මම කියන්නේ 75කට කිට්ට වෙන දැන් මේ වෙනකොට ඒ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න අධිගම ලබලසෝ මේ නිවන් මඟ ප්‍රායෝගිකව පුහුණු වෙලා මේ සෝතාපන්න මාර්ගය තුල කටයුතු කරනාගේ අධ්‍යක්ීම් බලන්න ප්‍රකාශ කරන වාහනේ එලවනකොට උයනකොට ඒ අය දකින්න හැටි ඒ අය ඒවා මිදලා ඉන්න හැටි මේ සිත වෙනයි සිතුවිලි වෙනයි මේ අවදිය වෙනයි මේ සිතුවිලි වලට එයා අයිති නැහැ මේ අවදිය වෙනයි අපේ ප්‍රත්‍යක්ෂතාවය තුළ අපිට මේ අත්දැකීම ලැබෙන්න අපිට මේක මෙහෙම දෙයක් නැත්තම් අපි මේක කියන්නේ අපිට එහෙනම් අර පොත්පත් තියෙන ඒවා ඒ වගේ ඔළුව කස කස අර පොතේ මෙහෙම තිබ්බා මේ පොතේ මෙහෙම තිබ්බා මේක මෙහෙම තිබ්බා කියලා කියනවා. එහෙම කිය එහෙම වැඩක් නැහැ. එයාවත් දන්නේ නැහැ කියන්නේ ඇත්තද බොරුද කියලා. නමුත් ප්‍රායෝගිකව මේක සිද්ධ වෙනවා. මේක වෙන වෙනවනම් අපි අපි දැන් අපිට දැන් කෝල් කරන අය කියන ඒවා තමයි අපි දාන්නේ. මොකද ඒක හොඳම සාක්ෂියක්. අපි කියන එක දැන් එතකොට හිතනවා සැක කරනවා මේක ඇත්තද කියලා. නමුත් දැන් 50කට වැඩි දැන් 75කට කිච්ච විශාල පිරිසක්. දැන් අපි දාපු නැති ඒවා ගොඩක් තියෙනවා. මේ හැමෝගෙම අධිගම පෑන්න පේන. දැන් ඒ අයගේ අඩුපාඩු පෙන්නනවා. අඩුපාඩු අපි පෙන්නුම් කරනවා. එතකොට දැන් ඔබතුමා කිව්වා වගේ සමහර අයගේ ඒ දෝෂ තියෙනවා. ඒ දෝෂ තියෙනකොට අපි කියන ඒක මග්ගහ මග්ග ඥාන දර්ශන විසුද්ධි උතන රැවටෙන්න පුළුවන්. මගනෝක පැටලෙන තරම් උතන රැවටෙනවා කියලා අපිත් කියනවා. ඒවත් දාගෙන තමයි ගොඩක් අය යන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රායෝගිකව ටිකක් කල් පුහුණු වෙනකොට එයා ඊට පස්සේ පැහැදිලි කරනවා. ඔව්. ස්වාමීනි ඔබ වහන්සේ කිව්ව විදිහට අපිට වැටහෙනවා මේක මේ මගේ යන්න ඕනේ මේ විදිහට මෙන්න මේක දැන් අපිට වැටහෙනවා මෙන්න මේ විදිහ කියලා ඒ අය ඉන්න තැන ප්‍රකාශ කරනවා. එතකොට අපිට තේරෙනවා එයා හරි මාර්ගයේ ඉන්නවා කියලා. ඔව්. හොඳමයි එහෙනම්. එතකොට ඔබතුමාය දැන් ප්‍රශ්න ටික ඔබතුමාට දැන් ඔය තුල ඇත් වෙලා ඔබතුමාගේ සංඥාත් එක ප්‍රඥාත් එක තියෙන ගැටීම් ටිකක්. ඔව්. ඔව් නවීගෙන් මේකෙන් ප්‍රකාශ කරේ ඔබතුමාගේම ගියදම අඩු වෙනවා එතකොට. ඔව් දැන් මම ගොඩාක් දුරටම මම කරේ දැන් දැන් මේ මම මේ ඇහැ කියලා කිව්වට හම්බෙන්නේ නැහැ ඇහැ කියලා. ඒක සිතුවිල්ල පමණයිනේ. ඔව්. එතකොට ඇහෙන් රූපයක් දැක්ගෙනකොටම අර දැන් අපි බාහිරේ මොනවා හරි දෙයක් දැක්කොත් එහෙම ඒ බාහිරේ තියෙන රූපය දන්නේ නැහනේ අපි පොල් ගහ ඇහි ස්පර්ශ වුණාට පොල් ගහ දන්නේ නැහැ පොල් ගහ කියලා. එතකොට පොල් ගහ කියන සංඥාව හිතේ තියෙනවනේ. ආ. එතකොට අර බාහිරේ තියෙන රූපය අර ඇහි ස්පර්ශ වෙනවත් එක්කම පොල් ගහ කියන සංඥාව ඇති වෙනවත් එක්කම මම කරේ වැඩේ ඒක නිරෝධ නිරෝධ නිරෝධයි කියලා අර දකින දකින ඒවා නිරෝධයි නිරෝධයි කියලා තමයි කරේ. හිතට එන සංඥා තව තියෙනවනේ හිතේ දේවල් මතක් වෙනවා මේ මොහොතේ අනාගතයේ දේවල් මතක් වෙනවා මේ මොහොතේ ඒකත් මම නිරෝධයි නිරෝධයි නිරෝධයි කියලා එන මොහොතේම මුලදී ටිකක් අමාරුයි ඊට පස්සේ පසු කාලෙම ටික ටික මම ඒක කරන්න පටන් ගත්තා. එහෙම තමයි කරේ. ඔය ඒ තුළ දියුණුවක් තියෙනවා හිත පේනවා ඔබතුමාට සමතේ තියෙනවා සිහිය හොඳින් නුවණ වැඩෙනවා සිහිය වැඩෙනවා නුවණ ගැන අපිට එහෙම එතනින් ගන්න බෑ ඒ සිහිය ගොඩාක් වැඩෙනවා අවදිය කරගෙන කරගෙන කරගෙන යනකොට දැනෙනවා මේ මොහොතේ මේ සංඥාවක් සිතුවිල්ලක් පහළ වෙනවා ඒ සිතුවිල්ල එතනම නැති වෙනවා මේ සිතුවිල්ල කියන්නේ දැනුමක් පමණයි මේ මොහොත මේ මොහොතට කලින් මොහොතක් තාමම ඇනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් ගත්ත දැනුමක් පමණයි තියෙන්නේ කියලා ඒ දැනුම තමයි මේ මොහොතේ මේ සක්‍රිය වෙන්නේ ඒ දැනුමත් මේ මොහොතේම විරුද්ධ වෙනවා කියලා හිතට තේරෙනවා ටිකක්. ඔව්. ඔව්. දැන් මට ඒක දැන් ආපු ගමන අපිට ඒකේ වරදක් ලොකුවට අපිට දකින්නට වැඩිය ඒක අපිට හදා ගන්න පුළුවන්නේ. ඒ කියන්නේ දැන් කොහොමත් හිත දකින්න එක තියෙනවානේ. එතන ඔබතුමා ඉන්නවානේ. ඒ නිසා ඒ හුරුව තියෙනවානේ ඔබතුමා ගාව. ඒ හුරුව වැදගත් වෙනවා. දැන් අලුතෙන්ම කෙනෙකුට එනකොට ඔතනට එන්නේ ප්‍රයිස් වල හිත දකින්න එපා. ඒක නිසා දැන් මුල්ලාදීරේ ඔබතුමා ඉන්න තැන අපිට නරකක් කියන්න බෑ. නමුත් අපි දර්ශනේ ඔබතුමා දර්ශනේ දැනගන්න ඕන නිසා තමයි අපි පැහැදිලි කරේ. ඒතර ඔබතුමා දැන් ඔබතුමාම දන්නවා දැන් ඒ කියන්නේ හදපු පාරු නෑ මහණෙනි පහරුව සාදාගෙන යා යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔබතුමාට ඔබතුමාගේ ඒ ස්වභාව වලට ඔබතුමා විසින් දැන් ඉස්සලා මේ අර මේ වෙන්න ඕනේ මොකද්ද කියලා ඔබතුමාට දැන් වැටහෙනවානේ දැන් මෙතන ආත්මීය කතාවක් නෑ. නෑ නෑ ලෝකයට වෙලත් නෑ. එතකොට දැන් හිතෙත් එහෙම දෙයක් නෑ. අන්නේ සත්‍ය පෙන්වන්න දැන් එන එන අරමුණට. ඔව්. එතකොට ඔබතුමා විදර්ශනා භාවනාව කරනවා වෙනවා. ඒක සමතේ තමයි අතර දකින්න එක තුල තියෙන්නේ. විදර්ශනාව තමයි ඇත්ත පෙන්වන එක යථාභූත ඥානය කියන්නේ. ඔව්. එතකොට ඒක පෙන්වන එක තමයි මෙතන විදර්ශනා කරනවා කියන්නේ විද විදගෙන යන දැක්ම. සත්‍ය දකින්න කියන්නේ සත්‍ය ඥානය. දැන් මම දැන් මට මේ මොහොතේ සම්මුති මරණය මතක් වුණොත් එහෙම මම ඒක හිතට කියන බොරුව බොරුව බොරුව. සම්මුති මරණයට ඒක දැන් කරන්න යන්න එපා. ආ හරි හරි හරි. ඔව් ඒක කරොත් එහෙම ඔබතුමා මේ ඒ කියන්නේ නිවන් මගින් ඈත් වෙනවා. ඔව් මම එහෙම කරා දැන් අනාගතේ කරන්න යන්න එපා. ඒක බොරුවක් වෙන්නේ ඇත්ත පෙන්වුවොත්. ඇත්ත දකින්න. ඇත්ත දකින්නකොට තමයි අපිට ඒක හිතලා බොරුවක් කියලා යට ගන්න එකක් නේ ඔය කරන්නේ. ඔව් තදංගම විදිහට නේද? ඔව් තදංගයට ගැසීමක්. ඒක එතකොට මේ දැන් අනිත් එක මෙහෙම දෙයක් තියෙනවා අපිට හිතලා නිවන් දකින්න බෑ. ඒ කියන්නේ අවදිය කියන එක හිතලා ගන්නත් බෑ. ඒ කියන්නේ අවදිය කියන එක ඇවිල්ලා මෙන්න ප්‍රායෝගිකව මෙන්න මෙහෙමයි. සිතුවිලි එහෙමම තියෙනවා. සිතුවිලි වලට ආйти නැති අවදිමත් ස්වභාවයකට අවදි වෙනවා. අර හීනෙන් නැකිට්ටා වගේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය එදිනෙදා කටයුතු කරන ඒවා, කතා බහ කරන ඒවා, වැඩ කරන ඒවා ඒව සාමාන්‍ය ෆිල්ම් එක යනවා වගේ ටීවී එක වගේ වෙනවා. හැබැයි ඒවත් Taman අයිතියක් නැහැ. මොනෝම අවධියක් ඇති වෙනවා. ඒ කියන්නේ හීනේ නැකිට්ටා වගේ. වැටහෙනවද මේ කියන එක? හරියට බාහිරින් කෙනෙක් Taman දිහා බලන් ඉන්නවා වගේ. Taman Tamanගෙන් එළියට ඇවිල්ලා Tamanගේ වම දිහා බලන් ඉන්නවා වගේ. ඔන්නෝම අවධියක් ඇති වෙනවා. ඒක හිතලා ගන්න බෑ. ඒක ඇති වෙන්නේ ඒක තමයි ඥානය අවදි වෙනවා. ඒක තමයි මේ ආත්තරම ලෝකෝත්තර භූමිය. ඒක තමයි මෙතන ලෞතුරු සුවේ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාරෝ කමතේ කියන්නේ ඒ ඒමයි සාන්ත ඒමයි ප්‍රණීත කියන්නේ මේ මේ ලෝකෝත්තර සුවේ තියෙන මෙතන ඒ සිතුවිලි වලට අයිති නැති වෙනවා තමයි තමන් තමන්ගේ මිදිලා දැන් ඉන්නේ ඒ කියන්නේ හරියට මැරිලා වගේ මැරිලා ආත්මත් ඇවිල්ලා බලන් ඉන්නවා කියන්නේ ඔව් අන්න එහෙම ස්වභාවයක් අවදි වෙනවා තමන්ගේ අභ්‍යන්තරයෙන්ම තමන් අවදි වෙනවා ඒ අවදි වෙන එක හරියට නිකන් මේ මේක එක එක විදිහට තියෙන ඔය තර්ඩ් ඩයි කියලා ඔය පෙන්නන්නේ ඔය ඔය වක්්‍ය විද්‍යාව මනෝවිද්‍යාවේ ඒකම වෙනම කතාවක් බුදුන් වහන්සේ ඒකම තමයි ඥානය කියලා පෙන්නන්නේ. ඒ තර්ඩ් ඩයි කියලා පෙන්නන එක ඒගොල්ලෝ ධර්මයක් නැතුව ගන්න වෙනම ඒක මනෝවිද්‍යාවට පාවිච්චි කරනවා විතරයි. නමුත් මෙතන එහෙම දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා මේ අවදි වෙන ඒ ඒ ඥානෙ පෙන්නනවා.